බැඳිලා එකාමින් කටයුතු කරන්න ඕන සාලිය ඕන කෘෂ්ණ බව හේවත් පහත් බව සමාජයේ දුස්චරිත දිනලා ජය ගන්න ඕන මෙන්න මේ විදිහට දසරාජ ධර්මයෙන් රජ කරන්න ක්‍රමයේ කියලා දෙනවා මෙන්න මේ ඉතින් ඔයක දන්නේ නැති අය පහත් බව ජය ගැනීමට දෑගෙන ඒ පහත් දේවල් ක්ෂය කර දමන්න දහම් උපදේශීලාගෙන උන්වහන්සේ කරා එනවා හොඳ දැනුවත් කෙනෙක් ඒතර කියන ජෝජකට දරුවෝ දන් දුන්නේ අන්නේ දරුව දෙන්න තමයි අරගෙන ගියේ. ඒ දන් දීලා දන් දීලා අන්තිමට ධර්ම දානයක් දුන්න හැටි පෙන්වන්න. අවසානයේ ධර්ම දානයක් දුන්න හැටි. රටට සම්පත්තිය හෙලා හිටු ඇලියටත් දන් දුන්නා කිය. ඒ කියන්නේ සුදු ඇතෙක් හිටෙමිද රටට රාජ්‍යය පහළුණා නෙමෙයි. අදත් සුදු ඇතු හිටපුවාම හැප සම්පත් ඉඳගෙන ඉන්නවා. හැබැයි සුදු අලි ගියාම එහෙම ආයතනයකට ආයතන විනාශයිනේ. අන්න ඇලිය ඇත. හම්බේන සම්පත් කකා. අවශ්‍යදී නිෂ්පාදනය කරන්නේ නැතුව ලැබෙන සම්පත්තිය භුක්ති විදේශ කාලය ගෙවනවා නම් ඇලිය ඇතුත් එක තමයි කල් ගෙවන්නේ. ඔය ඇලිය ඇතා දන් දෙනකන් යවනකන් රටින් පිටුවහල් කරලා යවනකන් මිනිසුන්ට යහපතක් වෙන්නේ නැහැ. හැබැයි ඔක පිට කරනාට මිනිස්සු කැමති නැහැ. විරුද්ධ වෙනවා. සුදුවලි අහ කරනාට සංස්ථාව කැමති නැහැ. අහකොළ සංස්ථාව හරියනවා. සූදාලි හිටියොත් සංස්ථාව වැහෙනවා. අදත් ඒ උපමාව තියෙනවා. ඇයි උන්ට සුදුලි කිව්වේ? ලැබෙන ආදායම හොරෙන් වංචාවෙන් ගහගෙන කාලා බොරුවට උදම් වෙලා පෙන්නගෙන තමගේ සැප සම්පත්තිය සුඛෝභෝගී ජීවිත ගත කරන යම්කිසි සංස්ථාවක රජ ආයතනයක නායකයෙක් ඉන්නවනම් එයාට කියනවා සුදු අලියා. ඒ සුදු අලියා ඉන්නකම් මිනිසුන්ට වාසි. හැම කෙනාටම ලැබෙන කොට. හැබැයි සුදු අලියා ගියදාට සාධාරණ වැඩ කරන්න යනවා. හැබැයි ආයතනේ හරියනවා. පුද්ගලිකව හම්බෙන ලාභය ඒක කරන්නේ නැතුව යනවා. හැබැයි සුද්ධවලියා දන් දීලා අයින් කරනකම්ම කඩක් හදන්න බෑ. ඉතින් එළියතා දන් දුන්නේ. එළියතාර ඉන්න දුන්නේ. හැබැයි මිනිස්සු කැමති එළියතා. එළියතා කියන්නේ සුදු වැතා. ඒ කියන්නේ කාලා බීලා ඔය ජරා කාගෙන ගොඩ ගහගෙන තමන්ගේ වාසි ගන්න මිනිස්සු කැමති. වැඩ කරන්න කැමති නයිස් ගහ ඉන්න කැමති. රටක් හරියන්නේ නැහැ. රටක් හරියන්න අන්තිමට ඕක දන් දෙන්න ඕනේ. කඩේ පිටවල් කරන්න ඕනේ. ඕන කෙනෙක් අරන් පලයලා මගේ රාජ්‍යය තුල ඇලියක් තුනේ. ඒ જાතියේ සුකෝභෝග ක්‍රමේ හරියන්නේ නැහැ. දසරාජ ධර්මයේ කටයුතු කරන්න ඕනේ. ශ්‍රමයේ වපුරලා කාලේ කාලේ අපත යවන්නේ නැතුව කාලයෙන් ප්‍රයෝජන අරගෙන මේ මේ විදිහට අවශ්‍ය දේ කරලා මෙහෙම කරගත යුතුයි. ඉතින් මේ පෙන්න එක තමයි අර සාස්ත්‍රීය රාජ්‍යයක් හටගන්න මුල. ඉතින් ඒ බඳු මේ දැහැමි රාජ්‍යය සකස් කරන ආකාරයමයි ධර්ම රාජ්‍යයක් හදන්නේ. ඒකත් ওই ක්‍රමෙමයි. ඒ වගේ දහම් සමාජයක් ගොඩනගන ක්‍රමයේ තමයි ඔකෙ පින්නේ. නමුත් ඒකම තමයි සාහිත්‍ය කතා කරන හිටන් කතාව ගෙදුවේ අර නව කතා කෙටි කතා ගොතනවා වගේ. ඔය කතා ගෙතනවා ජාතක කතා සාහිත්‍ය කියන්නේ ඕක. මේ සාහිත්‍ය තුලින් අපිට ගන්න දෙයක් නැහැ යථාර්ථයේ බැලුවොත්. ඒ කාලේ සමාජ චාරිත්‍ර ගැන අදහස් තිබිච්ච කතා බහ ඕවා තමයි වැදගත්. ඉතින් ඒවෙන් තමයි බෝසතාණන් වහන්සේ උපමා කරලා බොහෝ කොටම ඒවා එක එකලා උපමා කරලා පෙර මේ தත්ත්වයටපත් උනේ මම්ම වේදය වදාළසේ කියලා කියන අපි බොහොම සන්තෝෂෙන් භක්තියක් ඇති වෙනවා. මේ කතාව හුඟා තියෙන්නේ කොහොමද? ඔව් බලන්න මේ තව තියෙනවා කියලා බලන්න. මේ පාරමිතා තුන පිළිබඳව අර්ථකථනයක් කියවනේ දාන පාරමිතා කියනකොට දැන් මෙහෙම ගන්න. ආමිෂ දානීය, අබේ දානීය, ධර්ම දානීය. ඊටාම් කෙටියෙන් කියනවනම් ඒක පුරා ගන්න හැටි. දැන් අපි දානයක් දෙන්න පටන් ගත්තාට පස්සේ මිනිසුන්ට අවශ්‍ය කරන මේ ලෞකික සැප සම්පත් දින මොනවා හරි අවශ්‍ය වෙනවා. ඒවා ලබා දෙනවා, ඒවා දන් දෙනවා. කන බොන දේවල්, ඒ වගේම යාන වාහන, වාසස්ථාන, ගේ දොර ඉඩ කඩන්. ඉතින් ඔයා දිවසේ ඕනිකන් දන් දුන්නේ නැහැ. දැන් මේවා දුන්නාම මිනිස්සු ඒ වරන් කාලා බීලා තමන්ගේ පාඩුවේ ඉන්නා මිසක් වෙන කිසිම ගුණයක් වැඩිවීමක්වත් මොකුත් නැහැ. ඔය කාලේ ජීවත් වෙන හැම සුකෝබෝයි. මරණාසන්න මොහොතකින් පස්සේ බලපුවාම ඒ දුන්නවෙන් ඔවුන්ට ලැබිච්ච ලාභයක් නැහැ. ඉන්නකන් කෑවෙවා විතරයි. මෙන්න ආ කියලා දුන්නා මිසක් වැඩක් නැති දාන. මෙන්න මෙයා තමයි ආමිෂ දාන. මිනිස්සු සතුටු වෙනවා. හැබැයි මිනිස්සු කරගත්ත දෙයක් නැහැ ඒ උදව් අරගෙන. අන්තිමට උන්වහන්සේලා දකින්න කාලයක් යන තමන්ගේ අත්දැකීම් වලින් මේ විදිහේ දාන දුන්නට වැඩක් නැහැ. ලෝකයට එදිනෙදා ජීවත් වෙලා ඉන්න උන්ට නැගිච්ච වැදගත් දෙයක් මොකුත් නැහැ. මැරලා ගිය දාට හිසති. මෙන්න මේ වෙලාවට ඒගොල්ලෝ දකින්නවා. මේට වඩා වැදගත් දානයක්. ඒ තමයි අබේ දානය. අන්න උප ආසනයට යනවා. ඒ කියන්නේ නිවරට ආසනයේ පැත්තට නැඹුරු කරන දානේ. ප්‍රාණඝාත, අදත්තාදාන ආදී වන්නා කාමීත්‍යාචාර, මුසාවාද මේ ආදී වශයෙන් තිබෙන්නා වූ යම්කිසි දුස්චරිත අයින් කරලා සුචරිතව ජීවත් වීමේ වැදගත්කම කියා දෙනවා. මෙන්න මේ වෙලාවේදී ඒක ඒක අරගෙන ඒ ඇසුර හිටපු කෙනා මරණයේ අවසානයේදී බලනකොට සුගතිගාමී වෙන්න හේතු ලබලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේලා ඊළඟට කල්පනා කරලා බලනවා. දැන් මම දුන්න දානේ මරණයෙන් අවසාන නැහැ. ඊට පස්සේ ප්‍රයෝජන ලෝකයා ලබනවා. සුගතියටත් යනවනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පින ගෙවෙනවා. ආය ආපහු වෙනවා. එහෙනම් මගේ දානේ ප්‍රයෝජනේ තව ටිකක් කාලයකට විතරයි. එහෙනම් ඔයින් එහාට මගේ දානේ ප්‍රයෝජනයක් නැන්නා. ඒ ඇති වැඩේ මොකද්ද මගේ දානේ? මිනිහට සැනසෙල්ල හම්බෙලා නැහැ. කවට්ලා තියෙන්නේ. ඕන සැනසෙන්න දෙයක් කියලා දුන්නාම ටික දවසක් ඉඳලා කාලේ ගෙවිලා යනවනම් ඊට පස්සේ ඒක සැනසුම නොදෙන්න දෙයක් බවට පත් වෙලා නම් ඒ දුන්න එකේ වැඩක් වෙලා නැහැ. මෙන්න මෙතෙන්දී ඊළඟ නුවණින් කල්පනා කරනවා. වැඩක් වෙන දාන්නේ මොකද්ද? දැන් ආමිෂ දාන්නට වඩා වැඩක් වුණා අබේදානි. සත්ව හිංසා නොකරන්න, වෛර නැතුව, බය නැතුව සත්වින්ට ජීවත් වෙන්න මඟ පාදන්න. ඒ හේතුවෙන් සුගතිගාමි වෙන වටුන ටිකක් අවුරුදු 1000 ගණක්, කෝටි ගණක් හරි දුරට යනකම් සැනසීමක් හම්බුණා. ඊට එහාට මේ දින ඒක ගෙවිලා යනවා. අන්න ඊට පස්සේ ගන්නවා නිගමනය. ඊට වඩා වටින දානයක් තියෙනවා. ලෞකික ධර්ම දානිය ආරම්භ කරනවා. රාගය අත්හැරලා ඒ වගේම පාප ධර්ම අත්හැරලා අර සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාගත ආදී වශයෙන් ධානලාභීත්වයටපත් වෙලා අධ්‍යක්ීම ලැබලා මෙන්න මෙතෙන්ට ලෝක සත්‍යයටපත් වෙන මේ ධර්මයේ දුන්නා නම් ලෝක සත්‍යය බබලෝ උපදිනවා බබලෝ ඉපදුණා නම් කල්ප ගානක් ආයුෂ තියෙනවා අන්න හොඳ තැනක් හම්බුණා කියලා ඒක දෙන්න පටන් ගත්තා. ඒක තමයි අන්තිම නිකම්ම පාරමිතාවට යනකොට ප්‍රගුණ කරගෙන ගියේ. අර පැත්තේ පාරමිතාව පිළිනොයෙක් වෙමි. ඊට පස්සේ තන්තිව නුවණ මෝරන්න මෝරන්න උන්වහන්සේටම නිගමනය වුණා. හේතුවක් නිසා යම් තැනක හටගත්තා නම් ඒ හට ගැනීමේ ක්‍රියාවලියට හේතුව ගෙවෙනවා නම් හට ගන්න කුහිත විවරණ දහසක් තියෙනවා කවදාද එහෙනම් ඒ ලැබු ඵලයේ වෙනසෙන දහසක් තියෙනවා නැහ කොහේ උපන්නත් මේ පැවැත්මක් තුල සැනසෙන් දෙකක් හම්බ වෙන්නේ නැහැ මොනවද ලැබුවා ගෙවිලා කෙලවර වෙනවා මිතා එහෙනම් පැවැත්මේ සැනසුමක් නැත්නම් කොහෙද සැනසුම තියෙන්නේ යම් තැනක ඉපදීමක් නැද්ද එතන ජරාවක් නැහැ ව්‍යාධියක් නැහැ මරණයක් නැහැ යලි පැවැත්මක් නැහැ සම්බන්ධයක් නැහැ මොකද නැහැ කෙලවර එතන. අන්න විමුක්තිය. ඔන්නෝක සමාගයේම නුවණින් තේරුම් අරගෙන. ඔතෙන්ටපත් කරගන්න මොකද කරන්න ඕනේ? මොකද මාර්ගය? ඔන්නෝක හොයාගෙන දහම් විමර්ශනයකදීලා කාලයක් ගත කළා. මෙන්න මේ පරමාර්ථය හොයාගෙන පාරමිතා පුරවේකට කියනවා පරමාර්ථ පාරමිතා. අන්තිමට පරමාර්ථය අහුවෙලා හිටන් ලෞතර බුද්ධත්වයටපත් වුණා පාරමිතා පූර්ණයි. ඔන්න පරමාර්ථය හොයාගත්තා කියලා නිවන පිළිබඳ පරමාර්ථය දුන්නා. අන් සබ්බදාන ධම්මදාන ජිනාතික දානයත් ධර්ම දානෙ දිනේ ඕකයි. මේකයි පාරමිතාව. ওই අනාතරේ තමයි අන්දිය වාගේ වැඩ කරන අයට නුවණින් වැඩ කරන්න කියා දීලා ඒ જાතිය ඇස් දුන්නා. ඔලුවක් මොලයක් නැතුව හිතුවක්කාරී වාගේ වැඩ කරන්න ගියාගේ ඒවා කරලා ඒ જાතිය නුවණ හිස් ලබා දුන්නා. ඇට්ටරේ වෙලා කට්ටේ වෙලා ඇට කටු මත වෙලා ඉන්නවා සමානව හිටපයට මාංශය තියෙනම් ඇට කටු පේන්නේ. සාර ධර්ම කියලා යමක් අත්නම් ඕකට මේ ආර්ය විනය මාංශය කියන්නේ. මෙන්න මේ සාර ධර්ම දන් දුන්නා. මෙන්න සාර ධර්මයේදී මාංශය දන් දුන්නා. ලෝකහත්යා හිටි ලයාන්විත බවක් නැතුව එකිනෙකා ભેද බින්න වෙලා. නමුත් ලයාන්විත බවක් තිබුණා නම් ලෝකහත්යා ලෙන්ගතුකමක් තියන එකිනෙකාට කරදරයක් වෙන පිහිට වෙනවා. ඒ දාලා අතහැරලා යන්නේ නැහැ. සමගිය සමාදානයක් තියෙනවා. මෙන්න මේ ලයාන්විත ලේවුරුමේ කියලා අපි කියන්නේ තොන්න ඔබට. සමගියෙන් සමාදානයෙන් සමාජයේ ඒකාමීන් පවතින දවස ගැන දහම් දන් දුන්නා. මේක තමයි ලේ. ලය දන් දීම. ලයන්ිතව ඉන්න ලයක් නැතුව ඉන්නේ අද. ලයක් ඇතුව ජීවත් වෙන මග පහදලා දුන්නා. අනික අර කරදරයක් වෙනකොට සමට උණු වීමක් එනවා. ලයක් තියෙන නිසා. මේකගේ පපුවක් නැද්ද? උණු වෙන්නේ නැද්ද? අදත් අහනවා ඔව්. පපුව උණු වෙනවා. ලය උණු වෙනවා. ලය තිබුණාම උණු වෙන්නේ. නේද? කරදේවත් උනා තියෙනවා. ඔය කියන ලය මිනිසුන්ට නැහැ. ඔය කියන ලය තිබුණා හරි වටිනවා කෙනෙකුට දුක ගැනීමලා කෙනෙකුට මග අරින්න හිතෙන්නේ නැහැ. උදව් කරන්න හිතෙනවා, උපකාර කරන්න හිතෙනවා. අසරණයින්ට පිහිට වෙන්න හිතෙනවා. ලය තිබුණා නම්. අන්නේ ලය තමයි දන්නේ. ඒක තමයි ලේ දන් තියෙන්නේ. සමගියෙන් සමාදානෙන් ඉන්නවා නම් කියන එකට අඹ කියන වචනේ කියන්නේ සමගියට. අඹ යහළු, අඹුව. තමාට සමගිව කටයුතු කරලා දෙන කෙනාට අඹුව කියනවා. ළඟම ඉන්න හොඳම යහළුවන්ට කියනවා අඹ යහළු. මේ අඹ කිව්වේ ගෑනු නෙමෙයි. මෙන්න මේ හිතවත්කම ගුණධර්ම. සමගියෙන් සමාදානෙන් එකාමෙන් බැඳිලා ඉන්න හිතවත්කමට කියන අඹ. මෙන්න මේ විදිහට ඉඳීමට ඒකේ වටිනාකම පෙන්ලා දීලා සමගිය සමාදානීය වටිනාකම දීමර කියන අමුදන් දුන්නා. මෙන්න මේ විදිහට මේ පාප කර්මයන්ගෙන් වෙන් වෙලා මෙන්න මේ දස කුසල ධර්ම දරන්න දරාගෙන කටයුතු කරන්න ඊතර බලට යහපතක් වෙනවා කියලා යම් ධර්මයක් දන් දුන්නා මෙන්න මේ ධර්මයට කියන දරු දරන්න ඕනිය. අන්න ධර්මයේ දන් දීමර කියන දරු දන් දුන්නා. ඉතින් ඇතිස් මස්ලි අමුදරු දන් දෙන්න සත්‍ය වෙනකොට ඥානියෙන් වැඩිලා ලෝකේ යථාර්ථය දැකලා ලෝකයාට හරිමාර්ගයට අරගෙන සමගිය සමාදානෙ ඉඳ හදලා දීලා දැරිය යුතු නිවන් දැකීමට හේතුකාරක වන්නේ යමක්ද අවශ්‍ය කරන පරිසරය හදලා දීලා ඒක දරා ගන්න දුන්නාම නිවන් දකින්න පිරිසක් හැදුවා මෙන්න බෝධිසත්ව පිරිසක් නිවන් දකින්න පිරිස ඔය පිරිස නිවන් දකින්න පුළුවන් ඔයිට පිටස්තරව ඔය ලෞකිකත්වයේ තිබෙන්නා වූ කෑලි විකුණු විකුණු යන අයට මොන නිවනක්ද කෑලි දන් දීලා නිවන් දකින්නේ කොහොමද ಗುಣ ಗುಣ වැඩුවොත් නිවන් දැක්කේ. ඔව්. ඈ නෑ නෑ නරකයි කියන්නේ නැහැ. එහෙම නෙමෙයි මේ ඒක මේ පාරමිතාව පාරපත් කරලා කතා කරනකොට ඒක අයුපාඩු. කෙනෙකුට ලේ දුන්නට කමක් නැහැ. ඇත් දෙන්න පුළුවන් ඇත් දුන්නට කමක් නැහැ. ගවක් වඩු දෙන්න පුළුවන් ගවක් වඩු දුන්නාට කමක් නැහැ. එහෙම ඒව නරකයි කියන එකක් නෙමෙයි මේ කියන්නේ. ඕක පාරමිතාවක් කරන්න හදන එකයි. ඕවා සාමාන්‍ය දේවල්. එකිනෙකාට උදව්ව දෙයක සාමාන්‍ය දෙයක්ද නැද්ද කියලා දැනගන්නේ. අපි දුන්න තී තුලින් ඔහු අරගෙන ලබාගත ප්‍රතිඵලය මොකද්ද බලන්න ඕන. මට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? ලබාගත කෙනාට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? ඔව් පිනක අගේ තියෙන්න ඕනේ අන්න ඒක දැකලායි සන්තෝෂ වෙන්නේ. අගේ දැකලා මිස සන්තෝෂ වෙන්න බෑ. දැන් ලෝකයාට යමක් කළා සන්තෝෂ වෙනවා කිව්වට සන්තෝෂ වෙන්න පුළුවන්. හැබැයි යමක් දැකලා සන්තෝෂ වුණාට සන්තෝෂ වෙන්න අවශ්‍ය වෙන කාරණේ දැකලා සන්තෝෂ නොවුනොත් ඒක නිකම්ම නිකම් සන්තෝෂයක්. ඉතින් එහෙම දේවල් සාමාන්‍ය ලෝකයාගේ තියෙනවා. ඉතින් එහෙම දෙයක් මම දැනුවත් එක්තරා සෙල්ක සිද්ධ වුණා දේවාලයක. දේවාලික මහත්තයාට ආවේශයක් තියෙනවා. දැන් බලන්න මේ ලෝකයේ ওই තරම් මුලා වෙනවද කියලා. දැන් ඉතින් පිනක් කරලා අනුමෝදන් කරගුවාම අනුව සතුටු වෙන්න කියන වචනේ කොහොම හරි දෙවිය කොහොමනත් ඒ දේවාලේ ඉන්න එකන අහලා තියෙනවා. පින් අනුමෝදනා වෙන්නේ අනුව සතුටු වුණා. දැන් ඉතින් මොකද කරන්නේ? මෙයා සතුටු වෙන ක්‍රමේ දන්නේ නැහැ. ධර්මානුකූලව සතුටු වී සිට කුමක් දැකලාද කියලා දන්නේ නැහැ. එකෙනෙක් ඇදිලා පිනක් කරලා හිටන් එයාට පින් අනුමෝදනාවක් කළා ඥාතිය. ඥාතිය කිව්ව අනුමෝදනාවෙන් අනුමෝදනාවෙන් සතුටු වෙන්න කියලා. ඉතින් කොහොම සතුටු වියා සතුටු වියා කියලා එයාත් කොක්කහන දදා උඩ පැන පැන hina වෙලා සතුටු වෙලා අපුඩි ගහනවා ඇතුළේ. අර යට කෑ ගන්න කොහොම සතුටු වියා සතුටු වියා කියලා. මගේ දෙන්නට දෙන්න අනුව සතුටු වෙන හැටි මේ. අනුමෝදනාවෙන් හැටි ඉතින්. දැන් බලන්න කල්පනා කරලා ඉතින් අනුමෝදනා කියන වචෙන්ට මිනිහා ගත්ත අදහස තමයි අමනුෂ්‍යයරත් ඇවිල්ලා තියෙන්නේ. දැන් අමනුෂ්‍යයයි මිනිහයි දෙන්නම එකතුලා පින් දෙන්න පින් අනුමෝදන් කරන්න ආපු එක තුන් දෙනා අනුමෝදා වෙන හැටි. උඩ පැන පැන කොක් හඬ දදා hina වෙලා අපුඩි ගහනවා උඩ පයින්නවා දේවාලේ ඇතුලේ ඉඳන් එයා ආවේ ඉතින්. අර පින් අනුමෝදන් කරපු එක නට කියනවා එහෙම සතුට වෙන්න උඩ පැන පැන hina වෙන්නද. එතකොට අපි දෙන්නා අනුව සතුට වෙලා අනුමෝදනා හරියන්නේ. දැන් මේ જાතිය අනුමෝදනා ක්‍රමයක් තියනලු. දැන් මෙයා කියන්නේ කෙනෙකුට අපහාස කරන්න නෙමෙයි. ඒ කියන්නේ මේ ලෝකයා මේ මොනවද දැනගෙන ඉන්නේ මේ අපි කියන වචනවල අනුමෝදනා පින් පෙද්දීම ආදී වතෙන් මොනවාට සතුටු වීම දැකලා තියෙනවා. අපි සතුටු වෙන්න ඕනේ යමක් දැකලා. අපි කරපු දෙයකින් අපිට සතුටු වෙන්න පුළුවන්. ඒකෙන් අපිට ඇති වෙලා තිබෙනා වූ යථාර්ථය කොහොම කොතෙන්ට යන්නද? කොහොමද කියන්නේ? කොහොමද ඒක උපනිශ්‍රේ වෙන්නේ? ඒක දකින්න ඕනේ. අපි යමක් දුන්නට පස්සේ දුන්න දේ අනුව ඔහු ඒ තුලින් කොහොමද නිවන කරා ළඟා වෙන්නේ? කොහොමද නිවනට උපනිශ්‍රේන් අපි දුන්න දේ? ඔය ප්‍රයෝජනෙට ගන්නේ කොහොමද? ওই දෙකම දකින්න ඕනේ. අනුව සතුටු වෙන්න වෙන්නේ ඒක දැකලායි. දැන් ඇස් නැති මිනිස්සෙක් අපි හිතමුකෝ දැන් ඇස් අඳ වුණ කෙනෙකුට ඇහත් දෙන එක අපි නම් සතුටු විය හැකි පිනක්. අපි කියනවා. දැන් අපි බලමු මෙහෙම දෙයක්. සම්පීති මිනිස්සෙක් ඉන්නවා මිනිහා. ওই සත්තුන්ට විදින්න හදන ඔය බොරු තුවක්කු ගල් කටස් ආදී වශයෙන් කියන જાති ඒවා. ඔයා බල බලා නිපදෝ නිපදෝ ඉන්නකොට බෝම්බයක් හරි මොකක් හරි ගහන වෙඩි පෙට්ටියක් හරි පිච්චිලා ගිහිලා ඇහැ කන වුණා කියලා. දැන් ඔය මිනිහා අණ්ඩයි. දැන් ඔය මිනිහා කරපු රැකියාව මොකද්ද? සත්තුන්ට හරි මිනිසුන්ට හරි උගුල්ලාට වන්න අවශ්‍ය කරන මාරක අවියාවද නිෂ්පාදනය කරපු එකයි මිනිහා ඇස් පෙනිලා ඇස් වලින් බල බල කළේ. මියාගේ රැකියාව ඒක. දැන් අන්ධයා වෙලා ඉන්න දැන් මිනිහාට පේන්නේ නැති නිසා කරගන්න බැරි නැතුව හීනවා. දැන් අපි මොකද කරන්නේ බලපුවාම මිනිහාට ඇහැට සිවියක් දාලා මේක සනීප කරන්න පුළුවන් කියලා දොස්තරලා කිව්වනම් අපි ඇහැක් දන් දෙනවා එක ඇහැ තියාගෙන එක ඇහැක ඒ මිනිහාට දන් දෙනවා. යන්තම් හම්බුණා ඇහැ පේන්න පටන් ගත්තා. වැඩේ ආව පටන් ගත්තා ආයෙත් කරා කර බොම්බෝතන එකයි අර ඔකම හදන එකයි හදා පටන් ගත්තා. දැන් මිනිහා පැණි රසාව පටන් ගත්තා. ඒකයි වෙනවනේ දැන්. දැන් මට මං කරපු වැඩේ මට සතුරු වෙන එකක් තියෙනවා. මං හැදුන්නා. ඌ පෙනීම ලබා ගත්තා. ඔහුට මොකක්ද දැන් හම්බ වෙන්නේ? ඔහු ඒ පෙනීමෙන් ගන්න වැඩ පිළිවෙල අපි දකින්න ඕන. ඔහු එකෙන් අප්‍රමාණ කාලයක් හතර පායේ උපදින්න හේතු වෙන්නේ. ලෝක සත්‍යයට අවැඩට හේතු වෙනවා නිපදවන්න. ඒ ඇහැ ප්‍රයෝජන ගන්නවා හේතුකින්. දැන් මට සතුරු වෙන්න පුළුවන්. දුක් වෙන්න පුළුවන්. අනේ මම දුන්න දේ තියෙන ඌ ගන්නෙ මොකද්ද? අන්න අනුව සතුටු වෙන්න එහෙම බෑ. යම් කෙනෙක් ධර්මයා තේරුම් අරගෙන ඒ ආදී කටයුතු කරමි. දහම් පොත්පත් පරිශීලනය කරමි. දහම් ගැන දැනුවත් වෙමි. අනික් අය දැනුවත් කරමි. මෙහෙම ඉන්න මිනිසෙගේ හදිසිය ඇහි සුදැයින් හරි ඇහ කනවලු. දැන් මම එක හැක යාර දෙනවා. ඒකේ සනීපීලාපේ කරාට දැන් කාලයක් යනකම් පොතක් පතක් බලන්න බැරුව හිටියේ දැන් ආයිත් ඇහැ පේනවා. ආයතරයක් අර පැරණි පුරුද්දට ධර්මය හදාarලා හොයලවල් අනිකයට කියා දීලා ධර්ම සාකච්ඡා කරලා එයා යහපතක් කරනවා. මයෙන් ඇහෙන් ගත වෙනීමෙන් දැන් සතුට වෙන එකක් නැද්ද? දැන් වැදගත් දෙයක් තියෙනවා. නිවන්ට හේතු කාරකයක් වෙන ඔහුත් නිවන්ට මඟ පාදා ගනිමින් අන්‍යයන්ට නිවන්ට මඟ පාදා දෙන වැඩක් දැන් ඒ වැඩෙන් කරනවා. අන්න මට අනුව සතුට නැහැ. ඒකට hina වෙන්න ඕනේ හිත ප්‍රහාද ඇති කරන්න පුළුවන්. මම කරපු දෙයින් යහපතක් වෙලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපි දැනගන්න ඕනේ අනුමෝදනා වෙන්නේ කොහොමද කියන එක. අනුව සතුටු වෙනවා. මේ එහෙම කරුණු දැනගෙන සතුටු විය යුත්තට අනුව සතුටු වෙන එකත් මහ පිනක් යහපතක්. ඒක හොඳයි. අනුව සතුටු වීම දකින්න ඕනේ. කෙනෙක් පිනා කරනවා කියලා පින්නානුමෝදනා වෙන්න කිව්වට අනුව සතුටු වෙන්න නම් එයා දැනගන්න ඒ කරපු ක්‍රියාව කෙසේනම් විමුක්තියට උපකාර වෙනවද? සදාකාලික දුකෙන් නිදහස් වෙන්න හේතු වෙනවද? අන්න ඒක දැකලා හිටන් දැක්කනම් ක්‍රමයක්. ඒ ක්‍රමය අනුව සතුටු නැහැ. අන්න නියම අනුමෝදනා. මේවා දකින්න ඕන. හේතුඵල වාදීම අතර තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. හේතුවට අනුකූලයි ඵලය. ඉතින් හේතුව කොහොමද? ඵලය ඊට අනුවයි. ඔව්. ඉතින් හේතුව යහපත් නම් ඵලය යහපත්. යහපත් හේතුවකින් යහපත් ඵලයක් ලැබෙන්න වැඩ කරන අනුව සතුටු නැහැ. ඒකට ගැලපෙන්න පුළුවන්. නැහ හේතුව අයහපත් නම් ඵලය අයහපත්. ඒකට සතුටු වෙන්න බෑ. මොනවද දුන්නා? ඉතින් දීමේ සතුට වෙනවා කියවට හරියන්නේ නැහැ. දීමේ සතුට වෙන්න ඒකට හේතුව දකින්න ඕනේ. ඒකයි. දැන් දානයක් දීමේදී අපි හිඟන්නේ කුටි යම්කිසි උදව්වක් උපකාරයක් කරනවා. දැන් මේ දීමේදී අපිට දානමය චේතනාව කියන එක දී මාත්‍රයක් හම්බ වෙනවා. කාට හරි යමක් දුන්නොත් ඒ දුන්න දේ නිසා දානමය චේතනාව පහළ වෙනවා. දැන් දානමය චේතනාව පහළ වෙච්ච ඵලියට ඒක සතුරු විය යුතුද නැද්ද කියන එක දැනගන්න. ඒකේ ප්‍රතිඵලය දකින්න ඕනේ. නිසා පෙන්නනවා මේ ධර්මයේ ආර්ය විනයේ ධර්මයේ තේරුම් ගත්ත කෙනා. හීන දහම් හීන දහම් හැටියට දකිනවා. මධ්‍යම දහම් මධ්‍යම දහම් හැටියට දකිනවා. ප්‍රනීත දහම් ප්‍රනීත දහම් හැටියට දකිනවා. හීන දහම් හීන හැටියට දැකලා අත්තර දමනවා. මධ්‍යම දහම් මධ්‍යම හැටියට දැකලා අවශ්‍යතාවය පරිදි තැනට සුසු විදියට කටයුතු කරනවා. ප්‍රනීත දහම් ප්‍රනීත දහම් හැටියට දැන හිස් මුදුනේ දරාගෙන අනුකූලව පිළිපදලා නිවන ලබා ගන්නවා. මෙන්න මේ දහම් තුන දකින්න ඕනේ බෞද්ධයෙක්. යමකින් දස අකුසලේ වෙනවා නම් ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද පිසුනාවච පරුසාවච සම්පාප්පලාප අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දිට්ඨි කියන මේ 10. හීන දහම් හැටියට දකින්න ඕනේ. ඒක නොකල යුතුයි. අත්හැරියේ නැත්නම් අත්හැරියේ යුතුයි. අත්හැර ගන්න අමාරු නම් මොන තාලෙන් හරි අත්හරින්න උත්සාහය වීර්යය දැවිය යුතුයි. ඒක බාර ගහෙන් ගෙඩියනේ අයින් කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. අන්න ඒකයි. ඒතකොට ඒක දැකලා ඒ 10ට හේතු වෙනවා නම් නොකල යුතුයි. නොකරන්න වග බලා ගත යුතුයි. මධ්‍යම දහම් කියලා යමක් තියෙනවා. මධ්‍යම දහම් කියන්නේ ඒක නිවනට හේතුකාරක නැහැ. නම් ලෝක සම්මතයේ හොඳයි කියන පැත්ත සුගතියේවා. ඒවා මධ්‍යම දහම්. තැනට ඔබින විදිහට බලලා කළ යුතුයි. ඕකේ ලොකුවට දරා ගන්න වටන අධ්‍යයක් ඒකේ නෑ අපි. බෞද්ධයින්. නිවන් දැකීමට උපනිශ්‍රේ වෙන යම් ධර්මයක් ඇද්ද? හතර සතිපට්ඨාන. හතර ඉර්ධිපාද. එයාගෙන හතර සම්‍යක්ප්‍රදාන. හතර ඉර්ධිපාද. පංච බල පංච ඉන්ද්‍රිය. පංච බල සත්ත්ව බොජ්ජංග ආර්ය අෂ්ටායික මාර්ගය මේ ආදී කියන සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයක් ඇද්ද? එයා ප්‍රණීත දහම්. ඉක්මුදුරෙන් දරාගෙන කෙසේ හෝ වර්ධනය කරගත යුතුයි. එහෙනම් මේකෙන් අපි දැනගන්න සතර සතිපට්ඨානයේ සතිය වැඩෙන්න හේතු වෙන්නේ මෙන්න මේ මෙබඳු ක්‍රියාකලාප. එතකොට මෙබඳු වින්දනයන් සතිය වැඩෙන්න හේතු වෙන්නේ. මෙබඳු හිත් සතියට හේතු වෙනවා. මෙබඳු ධර්මතා සීග්‍රීම නිවනට සතියට හේතු වෙනවා. අන්නේ නිවනට හේතුකාරකන හතරාකාරය දැනගෙන ඒක පරිහරණය කරන්න. ඒකට බාධකව ඉවත් කරන්නත්. සිහිනුවණින් නිතරම කටයුතු කරනවා නම් සතර සතිපට්ඨානිය වැඩෙනවා. මෙන්න ප්‍රණීත දහම. අප්‍රමාදව නිවන් වග පූර්ණය කළ දෙන නිසා, Tamanටත් අනුන්ටත් යහපත කරන නිසා, ඒ ප්‍රණීත දහම් නිතර භාවිතා කරන්න ඕනේ. හිස් මුදුනේ පිළි අරගෙන භාවිතා කරන්න ඕනේ. ඔකට කියන ප්‍රණීත දහම්. නූපන් කුසල් ඉපදවීමට උපන් කුසල් වැඩි දියුණු කිරීමට නූපන් අකුසල් නූපදීමට උපන් අකුසල් පහ කර හැරීමට හීන ගෙවා හැරීමට යම්කිසි ඡන්දයක් දරනවා නම් උත්සාහය කරනවා නම් මෙන්න මේක ඡන්ද ඉර්ධිපාද. ඒකට හිතක් තියෙනවා නම් ඒක චිත්ත ඉර්ධිපාද. ඒකට වීරියක් කරනවා නම් වීරිය ඉර්ධිපාද. විමර්ශනයක් කරනවා නම් විමර්ශන ඉර්ධිපාද. මෙන්න මේ සතර ඉර්ධිපාද ප්‍රණීත දහම්. ඒවා නිතර නිතර වැඩි යුතුයි ප්‍රගුණ කළ යුතුයි. ඒවා නිවන් මාර්ගයට හේතු වෙනවා. ඔක්කොම වැඩනකොට ඔක්කොම වැඩිනවා එකින් එක. හතර අතිපට්ඨානේ වැටෙනවා. හතර ඉද්ධිපාද වැටෙනවා. එතකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රගුණ කළ යුතුයි. ඒවා ප්‍රණීත දහම්. හිස් මුදුනේ පිළි අරගෙන අප්‍රමාදව වැඩි යුතුයි. පංච ඉන්ද්‍රිය. ඒවා බලන ගන්න ඕනේ. යන්තම් තියෙන ශ්‍රද්ධාව පොඩි දෙයකින් කැඩිලා යනවා. බලවත් ශ්‍රද්ධාව එහෙම කැඩෙන්නේ. සද්දා ඉන්ද්‍රිය. යහපත උත්සාහ වීරිය කරනකොට අනුන්ගේ වචනයකින් අදායිරි වෙන්න පුළුවන්. බලවත් නැන්නම්. බලවත් නම් එහෙම වෙන්නේ නැහැ. වරනේ ශ්‍රද්ධා බල, වීරිය බල. සති බල, සමාධි බල, ප්‍රඥා බල කියන්නේ. මෙයා බල වඩන්න ඕනේ. මෙයා ප්‍රණීත දහම්. හිස් මුදුනේ පිළියරගෙන අප්‍රමාදව වඩන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ශ්‍රද්ධා බල. ඒ වගේම පංච ඉන්ද්‍රිය, පංච බල. කියන සත්‍ය බොජ්ජංග ධර්ම. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තේරුම් අරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරුම් අරගෙන ප්‍රණීත ධමයක් හැටියට හිස්මුදුරියෙන් පිළි අරගෙන වඩන්න ඕනේ උත්සාහ කරන විදිහ කරගන්න ඕනේ. සත්‍ය සම්බොජ්ජංග ධර්ම විද්‍ය සම්බොජ්ජංග ආදී වශයෙන් සත්‍ය බොජ්ජංග ධර්ම ප්‍රණීත වශයෙන් දැනගෙන අරගෙන හිස්මුදුරියෙන් පිළි අරගෙන නිරන්තරයෙන් උත්සාහ විරිය කරලා වඩන්න ඒක නිවන් දකින්න. විද්‍යාවේ මුක්තියටපත් වෙනවා. අන්න ප්‍රණීත ධර්ම. ඉතින් අපි ප්‍රණීත දහම් ප්‍රණීත දහම් හැටියට දැනගෙන ඉස්මුතුනේ පිළි අරගෙන වඩන්ටා. සාමාන්‍ය දහම් අවස්ථාවට පරිදි ප්‍රයෝජනට ගන්නවා. හීන දහම් පාප දහම් බව දැන අත්හැර දමන්ටා. පුරුදුනාන. මෙන්න මෙතන ආර්ය මාර්ගයේ පූර්ණ. ඒ ටිකයි ගන්න තියෙන්නේ. ආශාස ප්‍රසආස තන පස්සාස කළ යුතු පස්සාස කළා. ආශාස කළ යුතු දහම් ආශාස කළා. හතිස් බෝධිපාක්ෂික ධර්ම ආශාස කළා. ඒකේ ප්‍රයෝජනේ වශයෙන් විමුක්තිය ලැබුවා. ඉතින් ওই ටික ඔය ආස්වාසය ප්‍රසආසයයි කළොත් විමුක්තිය ලැබෙනවා. ඒ ටික ගණන් ගන්නේ නැතුව, හිතන්නෙත් නැතුව, ඒවා වලන්නෙත් නැතුව. හුස්ම උඩරයි පහතරයි උද්‍යාන රෑ නිකන් රෑ හිරියත් එතනම. නිින්ද යනවා අන්තිමට. වෙන කරන දෙයක් නෑ. ඔව්. ඔව්. මේකනේ අපි ඒකට බහින් තව එකක් තියෙන ප්‍රශ්නයක් අරගෙන නියමිතා සූක්ෂම හෝ මොනම අයුරකින් හෝ කයකින් තොරව සිත පැවතිය නොහැකිද දැන් කය කියන එක දැනගන්නත් ඕනේ ශරීරය දැනගන්නත් ඕනේ මේ දෙකේ කාය කියන්නේ රූප රූප කාය කියන්නේ රූප සමූහ කිරණ වලින් හැදුනත් කයක් හැබැයි ශරීරයක් නෙමෙයි ශරීරය කියන්නේ ඉරියව් වල සැරීම සඳහා ආධාරකයක් හදා ගන්නවා ගණී බවන. අතින් ගලවන්න බැරි ඇනේ මුරිච්චිය ගලවන්න අඬුවක් ගන්නවා. අඬුවෙන් කරන එක අතෙන් කරන්න බෑ. ඒ නිසා අපි අඬුවක් පරිහරණය කරනවා අතෙන් කරන්න බැරි එක කරන්න. ඒ වගේම භෞතික ඝන ලෝකයා පරිහරණය කරන්න මනෝමය කයෙන් බැරි නිසා. අර සියුම් කයෙන් බැරි නිසා. ඒ ඉරියව් වල හැරීමට සර ඉරිය කියන අර්ථයෙන් තමයි ශාරීරිය ශරීරය වුනේ. ශරීරය කියන්නේ ඒකයි. ඉරිය කියන්නේ ඉරියව්. ඉරියාපත. ඉරියාපත වල සරන්න මොකද්ද ගන්නෙ? සර ඉරිය කියන එක තමයි ශාරීරිය කියන එක තමයි ශරීර කියන වචනේ භාවිතාවට ආවේ. නෑ ඉරියව් වල සරන්න නම් සතර ඉරියව් වල සරන්න නම් මේ මස්ලේ කයක් වගේ ගණී වගේ කයක් හදා ගන්න ඕනේ ශරීරයක් හදා ගන්න ඕනේ. ඒ නිසා ශරීරයක් පාවිච්චි කරන්න. ශරීරය කියන එක ගුහාවක්. මේක ගුහාවක වාසය කරනවා කියන්නේ මනස ඒකයි. අන්න මනස තුල මනස පිහිටලා තියෙන්නේ ප්‍රසාද රූපය කියන සූක්ෂම කයක. අන්නේ සූක්ෂම කය තමයි කය කියන්නේ. අන්නේ සූක්ෂම කයක් නැතුව මොනම තැනකවත් හිතක් හටගන්න විදිහක් නෑ. සූක්ෂම කයින් ශරීරයෙන් අහක් වුණොත් මේක දරකඩක් වගේ පැත්තකින් හිතන්න බෑ. මම මල මිනිහට හිතක් නෑ. හිතන්න බෑ. ශරීරයට හිතන්න බෑ. ශරීරය කියන්නේ ගුහාවක්. අශරීරං ගුහාසය. අශරීර කිව්වේ අන්නේ ඒකයි. දුරං ගමන් ඒක තරම් අශරීරං ගුහාසය. අර දුර ගමන් කරන එක තන හැදිරෙන හිතන ශරීරයක් නෑ. කයක් තියෙනවා. කයයි ශරීරයයි දෙකක් ඔබ තේරුම් ගන්න ඕනේ. අන්න ඒකයි. කය කියන්නේ ශරීරය කිව්වේ භෞතික කයද? එතකොට අර කියන්නා කය කියන්නේ සූක්ෂම කය කියලා කියන්නේ. අර කියන්නේ රූප සමූහයන්. මේ රූපේන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරයෙන්තරෝ විඥානයක ගමනක් හෝ ඉඳීමක් හෝ වැඩිවීමක් හෝ චුතියක් හෝ නොකියමි. මේ බුද්ධ දේශනාව. එහෙනම් මේ දේශනාව තියන රූපේතරෝ නැහැ කියවනම් රූපේතරෝ හටගන්න බෑ. කය කියනකොට සූක්ෂම කය කය. ගරීබාන ශරීරයත් කය. රූප. රූපේ දාන සංකාර කියන එක එහෙමයි කියන්නේ. ඒකයි තියෙනවා. දැන් එතනක් තියෙනවා. දැන් මේ කය ගන්නේ රූපේට පංචස්කන්ධයේ රූපේට ආධාරක කය මේක. සතර මහා භූතයේ ආධාරකයි. භෞතික ඒවා. රූපස්කන්ධයේ ආධාරක. ඒවැ සතහන් තමයි. අන්න රූපස්කන්ධයේ තියෙන්නේ. ඔව්. ඒකයි කිව්ව අතීත අනාගත වර්තමාන තුනේම හම් වෙන ඔක්කොම රූපස්කන්ධයටයි තියෙන්නේ. අතීත රූපත් තියෙනවා. ඒවා ගෙවිලා කය ගෙවිලා. හැබැයි රූපේ මතකේ තියෙනවා. අන්න මතකේ තියෙන රූපේ තමයි රූපස්කන්ධයයි තියෙන්නේ. මතක සතහන. අන්න ආකාර හතහන තමයි රූපස්කන්ධය. නාම ගෝත්‍ර වල ඒවට නාම වලට වැටෙන්නේ ඔක්කොම. පංචස්කන්ධේ වැටෙන්නේ එහෙමයි. හිතට දැනෙන රූප තමයි රූපස්කන්ධය කියන්නේ. ඉතින් සූක්ෂම හෝ මොනම අයුරකින් හෝ කායකින් තොරවකින් දැන් මේ සූක්ෂම හෝ මොනම අයුරකින් කිව්වම කායයි ශරීරය තොරගත්තාම ඒක විසඳෙනවා. අන් ගණී භාවන කායයක් තිබුණාට ගණී භාවන කාය කියන්නේ හිතන එක නෙමෙයි හිතට ආධාර දෙන. හිතන්ට ආධාර දෙන බාහිර කැලලා. හිතීමේ ප්‍රධාන කටයුත්ත තියෙන්නේ වස්තු රූපය කියලා රූපයක් තියෙනවා. අන්තිම සූක්ෂමයි. ඔය වතු රූපය කියන එක. ඔය කියන්නේ සූක්ෂම ඒකට අයිති. අනිදස්සනං අපපටිගං ධම්මායතන පරියාපන රූපං කියලා එකට කියන්නේ. ඒ රූපය තියෙනවා අරූප ලෝකේ තියෙනවා ඒක. ඒක නැත්නම් එහෙම හිතන්න බෑ. හිතවිලි ගොඩනගන්නේ වතු රූපේ අවශ්‍යයි. වතු රූපයක් නැතන හිත පහල කරන්න දුලියක්. වතු රූපය කියන්නේ කය නෙමෙයි. විඥාන ස්කන්ධය තියෙන බව දැනගන්නේ ඔය වතු රූපේ තිබුණාම. ඒ චිත්ත මනෝ මානසං ආදී වශයෙන් එනකොට කහට ගෙනලා විඥාණයටපත් වෙනවා. ඉතින් අපි විඥාණයට ගත් ඒවා තමයි අපි අතීත මතක සටහන. ඒ අවස්ථාව සම්පූර්ණ වුණා. ඔව්. එතන ඉන්නේ ඔක්කොම ඒ සම්පූර්ණ විචා විඥාන කියන්නේ. ඒ මේ පෘථග්ජන සත්‍යය හැම වෙලේම විඥානගතවයි කටයුතු කරන්නේ. යාර සුද්ධතාවයක් නැහැ. සුද්ධතාවය දැන යථාර්ථයෙන් සමුච්ඡේද ප්‍රහාණය සුද්ධ කරගෙන යන්න ඕනේ. සමුච්ඡේද ප්‍රහාණය වෙන්න ආර්ය මාර්ගේ වඩන්න ඕනේ. අනික කියනොත් තදංග විස්කම්බන දෙක නිසා සමුච්ඡේදයක් වෙන්නේ නැහැ. යටපත් වෙනවා මිස සමුච්ඡේද වෙලා නැහැ. අනුසේ කෙලෙස් නැති වෙලා නැහැ. ඔව්. ජීවිතේන්ද්‍රිය තියෙනවා නාම ජීවිතේන්ද්‍රිය සහ රූප ජීවිතේන්ද්‍රිය කියලා දෙකක්. නාම ජීවිතේන්ද්‍රිය කියන්නේ හිත ජීවත් කරනවා. රූප ජීවිතේන්ද්‍රිය කියන්නේ කය ජීවත් කරනවා. දැන් නෑ ගහකොළොට තියෙන ඒක අනුරූපය. ජීවිතේන්ද්‍රිය අනුරූප. ජීවිතේන්ද්‍රිය කර්මජයි. කර්මයෙන් ජීවිත රූපේ මතු කරන්නේ. ජීවිත රූපේ අනුරූප තමයි බාහිර ලෝකයේ තියෙන්නේ. ආධ්‍යාත්මික රූප කයි. ජීවිතේන්ද්‍රිය බාහිර රූප තමයි ගස්කොළන් උඩ. ඒක කර්මජයි. කර්මයේ විහිදලා තියෙන ව්‍යාප්තයි. ශරීරේ නම් සීමා කරන්න බෑ ශරීරයේ කර්මය. ශරීරයෙන් බැහැරට යන ගම ඔකටම ව්‍යාප්තයි. මේ දස දහසක් වලට අපේ කර්ම ශක්තිය විහිදෙනවා. දස දහසක් වලට අපේ කර්ම ශක්තියෙන් පාලනය වෙනවා. එදෙන්නකම අයිති. යම ජීවත් කරන්නේ යමකින්ද? ඒක ජීවිතේ ඉන්ද්‍රිය. රූප ජීවත් කරනවා, නාම ජීවත් කරනවා. නාම ජීවත් කරනවා නාම ජීවිතේ ඉන්ද්‍රියටයි තියෙන්නේ. රූප ජීවත් කරනේම රූප ජීවිතේ ඉන්ද්‍රියටයි තියෙන්නේ. දැන් ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියලා. ਸਰවචිත්ත සාධාරණ හතක ජීවිතේන්ද්‍රිය කියන්නේ නාම ජීවිතේන්ද්‍රිය. ඒ කියන්නේ ඒක හිතේ තියෙන එක. වේදනා සංඥා සංකාර විඥාන වලටයි තියෙන එක. ඒක. රූප ජීවිතේන්ද්‍රියයිටි රූප කය පවත්වන්න. රූප කය පවත්වන්නේ කය ජීවත් කරලා පවත්වන්නේ රූප ජීවිතේන්ද්‍රිය. ඒක ජීවිතේන්ද්‍රිය දෙකක්. මේ අනිච්චාවත සංඛාරා වය ධම්මා සංඛාරා මෙවැනි පාට නිරන්තර මේ මලකෙවල් ආදීදී භාවිතා කරනවල අර්ථය දන්නේ නැතුව හරි. දැන් මේ අනිච්චාවත සංඛාරා කියනකොටම අපි දකින්න ඕන හුඟක් ගැඹුරු හරියක් තියෙනවා. මේක විග්‍රහ කරලා දැනගන්න එක හොඳයි. අනිච්චා කියලා කියන වචනයෙන් පෙන්වන්නේ අපි අර කිව්ව ඉච්ඡසේ නෑ කියන එකයි. වත කියන්නේ වැඩපිළිවෙල, වෘතය. කය නෙමෙයි. කයටත් වත කියන්නේ වැඩපිළිවෙලට ආධාර කරගත්ත ආධාරයෙන් ඒකට වත කියලා කියනවා. වත කියන වචනයෙන් පෙන්වන්නේ වෘතය කියන එක. සිල් වත. සිල් කය නෙමෙයි. ඒ වෘතයට කියන්නේ. සිල් වත. අර වත කියන වචයෙන් පෙන්වන්නේ වැඩපිළිවෙල වෘතය කියන එකයි. එහෙනම් කැමැති කැමැති නැතිසේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල තමයි මේ සංඛාර කියන්නේ. අනිච්චාවත සංඛාරා. අපි සංඛාර කියන්නේ ගොඩ නගනීවා. කැමැති නැති ලෝකයක්. කැමැතිසේ පවත්වන බලාපොරොත්තු වෙන. අපි යෝගේ සකස් කරන්න ගොඩ නගන කායික මානසික වැඩ පිළිලක් තියෙනවා. කැමැතිසේ නැති දෙයක් ගොඩ නගන්න. අපි උත්සාහ කරනවා. හිතෙන් කයින් වචනේ. අනේ ඒ සඳහා උත්සාහ කරනකොට අපි නැගිනවා සංඛාර. එකතු කරන්න කරන වැඩ පිළිවෙල. සංකත කියන්නේ කරපුවා. සංඛාර කියන්නේ ක්‍රියා කරන්නා. ඉතින් අපි මෙච්චර කල් මරමිනියා දැක්කහම ඔය මලමිනිය වෙච්ච කෙනා ගැන අපි දකින්න ඕනේ. මේක සුද්ධ කරන්න. මේක සුවද කරන්න. මේ මැරෙන්නේ ඉස්සෙල්ලා. මේ ගතට. මේකේ අයිතිකාරයවලෙන් හිටවූ ජීවියා. කොයිතරම් උත්සාහ කළාද? සංකාර කළාද? හිතෙන් කයෙන් වචනේ මේකට කටයුතු කළාද? පුළුවන් වුණාද? අද බැරි වෙලා කැමැති කරන්න බැරි වෙච්ච නිසා මැරිලා. මෙච්චර කල් කරපුවා කැමැතට වැරදිලා නැහැ. සුවද කරලා සුවද සමා ගන්න පුළුවන් වුණා. බැරි වුණා. කාලා බිලා ලොක් කරලා තියාගන්න හදුවා අල්දිය වෙලා යනවා. කුණු වෙලා යනවා. බැරි වුණා. කුණු වෙන්නේ නැති වෙන්නේ බේත් බිව ඔක්කොම කරගත්තා. කය පවත්වන්න බැරි වුණා. එකක්වත් අද අහන්නේ නැහැ. දැන් මලමිනියද තමයි ඉස්සෙල්ලා මැරෙන්න ඉස්සෙල්ලා තමයි ඔක්කොම කලේ මැරෙන්න නැතුව ඉන්නේ. ජීවත් කරන්න බලන්නේ නැහැ ඔක්කොම කලේ. බැරි වුණානේ එකක්. අන්න ඒක තමයි කැමැති ඇති වැඩ පිළිලා කරන්න ගියහම සිද්ධ වෙන දේ තමයි මේකෙ පෙන්눔 කරලා තියෙන්නේ. අන්න ඒක දකින්න ඕනේ ඔතෙන්දී. වය ධම්මා සංඛාරා දැන් වාය ධර්ම කියනකොට අර්ථ දෙකක් තියෙනවා. වාය කියලා කියනවා වර්හෙවත් වැයවීමට හේතු විනාශයේද ඒක අය කියන්නේ එකතු කරනවා. ව අය වාය. අන්න විනාශයේද එකතු කරන ධර්ම සකස් කරනවා මිස පවතින ධර්මයක් සකස් කරන්න කාටවත් බෑ. අන්න සංඛාර ඔක්කොම අර විදිහට වෙනසිල යන පැත්තට දුක් දෙන පැත්තට එකතු කරනවා මිස සනසුමල සංඛාර එකතු කරලා වැඩක් නෑ. වාය ධම්මා සංඛාර. මේක තමයි මේගොල්ලෝ මෙච්චර කල් කළේ. වායු ධර්ම එකතු කරලා ඉතින් සකස් කළා. ඉතින් වායු ධර්මයක් වෙලා ඉතින් මේකට වැය වෙලා. හදාපේ වැඩක් වෙලා නැහැ. මේක දකින්න ඕනේ. මොකක්ද මේ ධර්ම අතු. හරි. සුබත්. මොකක්ද අපි කිව්වේ ප්‍රශ්නේ කිව්වේ? බුලා කියලා. මොකද ඒ කිව්වේ? මට මෙසේද හිතන මම අපාත අප්‍රාණික අධ්‍යයනය කරන්නේ නම් හොඳේ කියාය. මම නාහෙනු කටිනු හුස්ම ගැනීම ඉහළ පහළ ගැනීම නතර කෙලිමි. දැන් මේ අප්‍රාණික ධානය කියන්නේ අපේ භාවනාවක් නෙවෙයි. ආර්ය පරිශ්‍රණය කරන කාලේදී අන්‍ය යෝගින්ගේ භාවනා ක්‍රම තමයි බුදුරණන් හදේ පරීක්ෂණය කළේ. ඉතින් ඒ පරීක්ෂණයකට දිවිච්ච එක තමයි මේ හුස්ම ගන්න එක නතර කරලා කරු භාවනාව අප්‍රාණික භාවනාව. ඔව්. අප්‍රාණික භාවනාව කිව්වේ ඒකයි. ඒ කියන්නේ මේ ප්‍රාණය පවත්වන්න මේ හුස්මෙන් ප්‍රාණය පවත්වනවා මේ හුස්ම පුළුවන් තරම් හිර කරගෙන. මේ කෙලෙස් තර්පණය කිරීම සඳහා විහිද ගත්තා. බුද්ධත්වයට කලින් බුදු වෙන්න ඉස්සෙල්ලා අප්‍රාණික ධානය වැඩිම කළේ යන්නේ කාලේ. නාහෙනු කටුණු හුස්ම ගැනීම ඉහළ පහළ ගැනීම නතර කලින්. එසේ කරන විට අදින් ලබන මයින් හමක ශබ්දේ වැනි මහා ශබ්දය සිරුරෙන් පිටවනු වාදයේ වාදයක් ඇති විය. දැන් මේ ඉතින් මෙතන තියෙන්නේ ඉතින් ඒ කරපු බලවත් පුරුෂයෙක් දැන් පෙරදින් තියුණු කරපතකින් හිතට අනින්නාක්මෙන් ඒ කියන්නේ හුස්ම හිර කරලා සද කරලා හිරපු ගාම කයට දැනෙන වේදනාව. දැන් මේ වේදනාව දීලා දුක් දීලා හිටන් නිවන් දකින්න බලාපොරොත්තු වෙන ක්‍රමයේ පරිශන කරනකොට ඒ වෙලාවේදී ආර්ය පරිශේන්දි කරපු දෙයක්. නිවන් දකින්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ ලෝතර බුදුන් ඉස්සෙල්ලා. සුපර්. මේවා තමයි අත්ත කිලමතාන යෝගී වශයෙන් දැක්කේ. දැන් ඒක තමයි ඒගොල්ලෝ බලපු සතිය. ඒක තමයි බාහිර ආනාපාන සතියක් ලෝකේ තියෙනවා. ඒක වෙනයි. ආර්යයන්ගේ ආනාපාන සතිය වෙනයි කියන්නේ. මේවා එක කිව්වා බැරි හින්දා තමයි මේ ඔක්කොම අත්හැරි. අත්තකලමතාන යෝගේ අයින් කළා. කාමසු කල්ල කාණුක යෝගේ හීනයි ගම්මයි පොසුන් ජනික අනාරය අන්තසත්‍ය කියලා අයින් කළා. ඒතීතී උභවන්තෝ අනුපගම මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් අභිසම්බුද්ධා. මේ මේ කියනා වූ අන්ත දෙකම අත්හැරලා ඒ ගමන් කරන්නේ නැතු. මධ්‍යම ප්‍රතිපදාව තුලින්. උන්වහන්සේ තථාගතයන් වහන්සේ අපි සම්බුද්ධත්වයට පත් වුණා. මේ දෙකම අයින් කළා. වැඩක් නැහැ කියේ. මේ අයින් කරපු එකේ තියෙනව නේද බලන්න. හුස්ම ගැනීමක් ආනාපාන සතියක් ගැන කියවෙනවා නේද? දැන් මේක තමයි අපි දකින්න ඕනේ. ඒ ආනාපාන සතිය කියන එක එකක්. ඒක මධ්‍යම ප්‍රතිපදාවේ ආනාපාන සතියක් නෙමෙයි. ලෝකයේ තිබිච්ච ආනාපාන සතියකින් නමට ලෝකයා හදාගත්ත ලෞකික අදහස. ඒතර වේදයට ඕ ආවේ පෙර කාලයක ওই නම ආව කාශ්‍යප බුදුන් වහන්සේගේ ශාසනයේ. ඒ ආපු ධම්ම වලට ලෞකික අර්ථ ගැබ්බෙලා පස්සේ කාලෙක වේදයට ආවා. අන ආනාපාන සතියේ නමයි වේදයේ ඒ වල තියෙන ක්‍රමයයි දෙක තමයි. ඊට පස්සේ භාවිතා කළේ. ඒක තමයි නිවන් මාර්ග වැහුනේ. බුදුරයන් වහන්සේ නැවත වාරය ඒ නමේ නියම යථාර්ථය පෙන්වා දුන්නා. අද වෙනකොට වෙන්නේ ඒ ක්‍රමක්‍රමයෙන් වැහිලා යන්නේ. ආනන්තරික සමාධිය යනුවෙන් හඳුන්වන්නේ කුමන සමාධියද? දැන් ආනන්තරික කියනකොට මේ පෙන්වන්නේ. දැන් අතරක් නැති සමාධිය හොඳයි. අතරක් නැති සමාධිය කියලා තමයි මේකද කියන්නේ. අතරක් නැති සමාධිය කියන එකේ අර්ථයක් තියෙනවා. අතරක් තියෙන්න නම් එකක් සහ තව එකක් තියෙන්න ඕනේ. එකක් සහ අනිකක් තුළ තමයි හතරක් දකින්නේ. දෙකක් තියෙන දෙපේ හතරක් වෙන්නේ. හොඳයි. දැන් බුදුමග කියන්නේ එකක් හදන එක නෙමෙයි. හදපු එකේ ආදීනව දැකලා ඒක අත්හරින එකයි. අත්හැරියා නොවැළුවේ ගියා මිදී ගියා කියන තව එකක් හැදුවද? දෙවන්නක් හැදුවේ නැහැ. දෙවන්නක් හැදුවේ නැත්නම් අතරක් තියෙනවා. දැන් જાතියක් જાතියක් දෙකක් තිබුණොත් තමයි જાති දෙකක් අතර හතරක් තියෙන්නේ. එතකොට මේ අන්තිම જાතියයි මතු જાතියක් නැහැ. පුනර්භවයක් නැහැ. පුනර්භවයකුත් නැත්නම් જાතියකුත් නැත්නම් භවයක් නැත්නම් જાතියක් නැහැ. එහෙනම් භවයයි જાතියයි දෙකම නැත්නම් දෙවෙනියට අතරක් තියෙන්නේ කොතනින්ද? දැන් දෙවෙනියක සහවලින් අතරින් වැලී මිදී කෙලවර කරනවා නම් ඒ අතරක් නැතුව එතනින් ඉවරයි නේද? යථාභූතයත් ඒ. කියන්නේ යථාභූතයේ ලඟ කෙනෙක් අය යථාභෝධය ලැබූ කෙනාට අතරක් හැදි වෙන දෙකක් හැදි වෙන්නේ නැහැ. පස්සේ එකක් හැදි වෙන්නේ නැහැ. පස්සේ ලබන්නේ එකක් හැදුවොත් තමයි ඒකයි මේකයි හැදෙන අතරක් හැදෙන්නේ. අතරක් නැති සමාධියක් වෙන්නේ මේකයි. ඒක අර්ථයකින්. අනික තමයි න අන් අන්තරික කියන එකයි ආනන්තරික කියන්නේ. ආහාරයක් ඇතුළත් වෙන්න ඕනේ නැති සමාධිය. දැන් පටවිකාසිනිය වඩන කෙනාට පටවි කසින සංඥාව නැමැති ආහාරය අවශ්‍යයි පටවි කසින ධානයේ. ආපෝ කසින සංඥාව අවශ්‍යයි ආපෝ කසින ධානයේ. ඒක ආහාර කරගන්න. තේජෝ කසින සමාධියට තේජෝ කසින සංඥාව අවශ්‍යයි. ඒක ආහාර කරන්නේ තේජෝ කසිනේ බහින්න. වායෝ කසිනේද වායෝ කසින අරමුණ අරගෙනයි ඒකට බහින්නේ. එහෙනම් ඒකට ආහාරයක් අවශ්‍යයි. එහෙනම් මේ ලෝකේ සියලුම දේවල් ලෝකේ ඇයිති හැම දෙයක්ම අත්හැරීමේ නොයල්මේ මිදීමේ ලබන්නා විමුක්තිය නිවනයි කියලා ගත්තාම ආර්ය මාර්ගය යන්නේ. දැන් එතකොට ආහාරයක් එකට අන්තර්ගත වෙන්න ඕනේ නැහැ මේ සමාධිය. ආහාර අත්හැරීමේ ලබන සමාධිය. ආහාර නිරෝධී ලබන්නා වූ සංසිඳීම සුවේ තමයි එතන තියෙන්නේ. එහෙනම් ආර්ය සමාධිය කියන්නේ ආර්ය ඵලයේ ආහාරයක් අන්තර්ගත නැති නිසා. ආහාරයන්ගේ ආදීනව දැකලා අත්හැරීමේ ලැබුව සමාධියක් නිසා. ඒකට ආහාරයක් අවශ්‍ය නැහැ දැන් වට. ඒ දෙකේම අර්ථය එකයි. ඒ අර්ථයම එනවා. විවිධ ව්‍යංජන විවිධ අර්ථ කියන එකේ එක අර්ථය. ඒකයි එතන ආනන්තරේ කිව්වේ ඒකයි. ආනන්තරේ පාප කර්ම කියලා තියෙනවා. අන්නේ ආනන්තර කියන්නේ ඒකයි. ආහාරයක් අවශ්‍ය නැහැ. මතු බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තුවක් වුණොත් ආහාරයක්. සසරේ සසරේ පැවැත්මේ මොනෝ බලාපොරොත්තුවක්වත් නැත්නම් කොහොම ආහාර? පැවැත්මට ආහාර නැති නිසා ආහාර නිරෝධේ ජාති නිරෝධයි. එහෙනම් ජාති නිරෝධ වුණේ ආහාර නිරෝධ නිසා. ආහාර දෙනවා ජාති නිරෝධ කරන්න බෑ. ආහාරයක් අන්තර්ගත නැති සමාධියට කියනවා සමාවත් සමාධිය ආරි සමාවත්. ඒක මොනවත් අල්ලගෙන යන එකක් නෙමෙයි. අත්තරීමෙන් වැල්මේ විදීමෙන් ලබන එකක්. ලෝකෙනම ඔච්චරයි තියෙන ආනන්දර කියලා. ඔව්. ආහාරයක් අන්තර්ගත නොවේ තව ලෞකිකයක් තියෙනවා. ඒක දින ආනන්දරික පංච ආනන්දරික. කර්ම. මව් මැරීම, පියා මැරීම, රහතන් මැරීම, බුද්ධ ශරීරයේ ලේයිපැද්දීම, සංඝ වේදයේ කියන මේ පහ. ඒකත් ආනන්තරිකයි කියනවා. එතන ආනන්තරිකයි කිය ඔය අර්ථයෙන් නෙමෙයි. ඒ කියන්නේ යමක් හටගන්න. අන් අන්තරයට කියනවා අන් කියන්නේ ආහාරය. ඒක අන්තර්ගත වෙච්ච එක කියන අනන්තරේ. දැන් පාප කර්මයක් කරපුවාම පාප කර්ම ශක්තිය ආහාරයක් වෙලා අන්තර්ගත වෙනවා. අන්න ඒක තමයි භව පැවැත්ම තුළ විශේෂ සම්බන්ධව තියෙන්නේ. ඒ අන්තර්ගතයේද ඵල දෙන්න නම් සමාන ආහාරයක් එන්න ඕනේ අනික් වට. පසුබිමක් හැදෙන්න ඕනේ. අනේ පසුබිමක් හැදුනොත් ඵල දෙන කර්ම කොටසක් තියෙනවා. ඒව ආනාතරික නෙමෙයි. පසුබිමක් අවශ්‍ය නැහැ. පසුබිම ගොඩනගා කියන කර්ම කොටසක් තියෙනවා. බලවත් ඒවා. ඒ බාහිර කිව්වා ආහාරය සකස් වෙන්න ඕනේ නැති කර්ම නිසා. ආනාතරික පාප කර්ම කියලා ඒවට. ඒවට මතු පසුබිමක් හැදෙන්න ඕනේ. පසුබිම ගොඩනගා කියන මේනවා. අනිකට එහෙම බෑ. පසුබිම හැදුනොත් එනවා. අන්න ඒකයි. ඒක තමයි අනිවාර්ය වෙන්නේ ඒකයි. ඒකෙන් අහක් වෙන්න බෑ. එයා ඒක ආහාරය මතු කර කර දෙනවා. දුන්නාට පස්සේ හිත තියන්න බෑ නිවනට. මව මරපු කෙනෙකුට පියා මරපු කෙනෙකුට කොච්චර විදර්ශනා කළාද? අර මව මරපු එක මැදිලා ඉදිරියට නරක වහනවා. හිත වික්ෂිප්ත කරනවා. පියා මැරුවොත් ඒකම ඇදිලා ඇදිලා ඉන්න ඒ කර්ම ශක්තියෙන් අර මනස වහනවා. කොච්චර විදර්ශනා වේලුවත් යථාභූතිරි දහම් වේ. රාතන් මැරුවත් ඒ වගේ. බුද්ධ ශරීරයේ ලේයි පැද්දුවත් ඒ වගේ සංඝ බේදය කළත් ඒ වගේ. ඔය ටික කරපු කෙනෙකුට ඒ කරපු පාප කර්මය ඉස්මතු වෙලා ආර්ය මාර්ගයට අවශ්‍ය මානසිකත්වයේ වහනවා. ඒ ආත්මය තුල. ඉතින් ඊළඟ දෙවෙනි ආත්මේ ඒකෙන් වහලා දුන්න මානසික දුසත්වයෙන් ඒකට ගැලපෙන දෙන කියලා ඉතින් අපාය උපදිනවා මිස. බුද්ධට එන්න බෑ. ඒක අතින් අපාගතයි කිව්වේ ඒකයි. අන්තරා පරිනිබ්බායි උපහච්ච පරිනිබ්බායි අසංකාර පරිනිබ්බායි සසංකාර පරිනිබ්බායි උද්දං සෝත අකනිට ගාමි මේ අපි අනාගාමී ඵලයටපත් වුණාට පස්සේ යම් කෙනෙක් ඒ ඵල ලැබූ කෙනාගේ ස්වභාවය තමයි මේ පෙන්වන්නේ. මේ ඵලයක් ලැබුණාට පස්සේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන මෙන්න මේ ටික තමයි ඊළඟට ක්ෂය කරන්න තියෙන්නේ අනාගාමී වුණාට පස්සේ. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව. දැන් මේකෙදි යම් කිසි කෙනෙක් විදර්ශනා අනාගාමී කෙනා විදර්ශනා වඩනකොට රූපාවචර ලෝකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අත්දකිනවා. අරූපාවචර ලෝකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අත්දකිනවා. ආන් එතකොට රූප රාග සහ අරූප රාග ගෙවිලා යනවා. හැබැයි තව අස්මී මානිය මම කියන හැඟීම ඉතුරුයි. ඒ නිසා ඇතින වික්ෂිප්තයේ උද්දච්චයේ ඉතුරුයි. මම කියන හැඟීම දුරු නොකරපු අවිද්‍යාව ඉතුරුයි. ඔනේ මාන උද්දච්ච අවිද්‍යාව කියන අන්තිම තුනත් ඉවර කරපුවාම අරිහත් ඵලය ලැබෙන්නේ. නේ අනාගාමී කෙනෙක්. අරිහත් මාර්ගයේ වඩනකොට අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තුන් ලෝකේ යලි යලි බලනකොට රූපාවචර ලෝකෙත් මට අල්ලන්න දෙයක් නැහැ කියලා හරයක් නැහැ කියලා අතාරිනවා. අරූපාවචර ලෝකෙත් මට අල්ලන්න හරයක් නැහැ කියලා ඒ අදහසත් අතාරිනවා. අරුණ කියනවා රූප රාගය අරූප රාගය දෙකම ඉවරයි. හැබැයි මම කියන සංඥාව තියෙනවා. අන්නේ බුද්ධිලා ඒ වෙලාවේ මලු. කාම රාග නැති නිසා කාම ලෝකෙ උපදින්නත් බෑ. රූප රාග නැති නිසා රූප ලෝකෙ උපදින්නත් බෑ. සුද්ධාවස යන්නත් බෑ. අරූප ලෝක නැති නිසා අරූප රාග නැති නිසා අරූප ලෝකෙ උපදින්නත් බෑ. මම කියන සංඥාව ඉවත් කරන නිසා චුත වෙන්නත් පිරිවන් පිරිනවා පාන්නත් බෑ. මෙන්න කාරණා දෙක. අස්මිමානීය නිසා පිරිනවා පාන්නේ නැහැ. කාම රාගයි රූප රාගයි අරූප රාගයි තුනම නැති නිසා තුන් ලෝකෙ උපදින්නත් බෑ. අන්න අන්තරා වෙනවා. අතරට යනවා. ඒ කියන්නේ මිනිසෙක් වශයෙන් ඉපදිලා ඉන්නකොට පෙර කරන ලද කර්ම ශක්තියේ විපාක රැන්නේ මේ සම්බන්ධව තියෙන මනුෂ්‍යත්වයට. මනුෂ්‍යත් බව කියන්නේ මනුෂ්‍ය ශාරීරිය පවතින එක නෙමෙයි. මනුෂ්‍ය බව කියන්නේ. මේ වගේ මනුෂ්‍ය ශරීර 10000ක් ගාණක් මතු පවත්තන්නත් ශක්තිය ලබාගෙන ප්‍රතිසන්දි. ඒතර ඒ ශක්තිය තවත් බාහිර කර්ම බලවේගකින් විනාශ වෙලේ නැත්නම්. ඒ ශක්තිය ගෙවලා ඉවර නැත්නම් අස්මිමානිය ඉවර කරන්න ඕනේ ඒක බිඳෙන්න. අස්මිමානිය ඉවර කරලත් නැත්නම්. අර මිනිස් අධ්‍යව කිය මිනිස් බව ලබාපු ශක්තිය. අධ්‍යව 100 ගාණක් ඉදිරියට යන්න දිර තියෙනවා තාම. හැබැයි මම කියන එක සංඛාර අපි නිරෝධ කළොත් එහෙනම් මනුෂ්‍ය සංඛාර නිරෝධ කළොත් මේ මනුෂ්‍ය කය චුත වුණාට පස්සේ නැවත මනුෂ්‍ය විඥානයක් පහළ වෙන්න විදිහකුත් නැහැ. එහෙනම් මනුෂ්‍යව උපදින්නත් බෑ. ආයි කයක් ලබා ගන්නත් අයිතියක් නැහැ. හරිය ගෙවලා. අස්මී මානිය තියෙන නිසා ලැබුවා වූ මනුෂ්‍ය භාවයේ විපාක භාවයේ ඒක අයින් කරන්නත් බෑ. අස්මී මානිය ඉවර කළ නැති නිසා. එහෙනම් ලැබුව භාවිතා ශක්තිය ඉදිරියට කොච්චර කල්ද තියෙන්නේ? ඒ කාලෙනක අන්තරා වෙලා ඉන්න සූක්ෂම කය. කියන පංජාතික අවස්ථාව. පංජාතික අවස්ථාව. සංජාතික අවස්ථාවේ ගත කරනවා ඒ කර්ම කාලය ඉවර වෙනකම්. අන්තරාභවය කියන්නේ ඒකටයි. ඒක අවසානයේ දැන් නිවන් දැකලා නිවන් දැකලා නිවන් දකින්නවා කියන්නේ නිවාගෙන නිවාගෙන ගිහිල්ලා යම් කිසි භවයක උප්පත්තිය ලබනිච්ච සංඛාරයක් තිබුණා නම් ගෙවලා කාම භවයේ වෙන කාම සංඛාරات ගෙවලා රූප රූපාවචර භවයේ උපදින තිබෙන රූප සංඛාරات ගෙවලා අරූපාවචර භවයේ උපදින අරූප සංඛාරات ගෙවලා අස්මීමානී ඉදුරු විතාවල අන්න ඉසුවිච්ච අංශු මාත්‍රයේ උච්චරයි. අස්මී වාණී තින්සා පිරිනව පාණ්ඩව. අන්න නිවන් දකින්නවා කියන්නේ කල් නිවන් දකින්නවා කියන්නේ මරණයෙන් පස්සේ වෙන එකක් නෙමෙයි. නිවන් දකින්නවා කියන්නේ රාගක්ෂය කරනවා, දේශක්ෂය කරනවා, මෝහක්ෂය කරනවා. රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා වැළලා තියෙන මොනවද? මේ දස සංයෝජන. දැන් ක්ෂය කරලා තියෙන මට්ටමේ සංයෝජන හතක් ක්ෂය කරලා. රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය. තව ඉතුරුයි මාන උද්දච්ච අවිද්‍යාව කියන මේ තුන ක්ෂය කරන්න ඉතුරුයි තව ඉතිරි. ඔව් අස්මී මානියත් එකයි ඒ දෙක තියෙන්නේ. අග්නිමානයක් ඡය කරපුවාම තමයි යන්නේ සියලු ආකාරයෙන්ම පරිපූර්ණ වෙන්නේ. අන්න ඒත් අතරපත් වෙලා නැහැ. මාර්ගය අනාගා අරිහත් මාර්ගයේ භාගයක් වඩලා ඒක ටික වඩලා නැහැ. ඒ නැත්තේ. අනාගාමි වෙච්ච කෙනා ඊළඟ අරිහත් මාර්ගයේ පූර්ව භාග ප්‍රතිපදාවෙන් වඩන්න ඕනේ. මාර්ග අනුගාමී කිය. ඵලලාභියා වෙන්නේ අනුගමනය කළ ඉවරුනහම. මේ අනුගමනය කොච්චර කාලෙකින් වෙයිද දන්නේ නැහැ. තීක්ෂණ ප්‍රඥාවක් තියෙන කෙනා හැබැයි ගහන්නත් වෙන්න ඉඩ තියෙනවා. එතරම් නෑ සංජාතික අවස්ථාවේ කර්මයේ ශක්තිය අනුව සංජාතික අවස්ථාවේ ප්‍රෝග්‍රෑම් ගිහිල්ලා ඔව් අනිවාර්යෙන් යා මේ ඒ පැත්තට ඉන් ඉන් එහාට යාර අලුතෙන් කර්ම ශක්තිය ගොඩනගන්නේ නැහැ විපාක ශක්තිය කවද්ද ඉවර වෙන්නේ එදා වෙනකන් යා අත්මිමානිය ගොඩනැගුවේ නැත්නම් පස්චිම භාවික චිත්තය දිලා කෙලවර කරනවා පිරිනිවන් පානවා කියන්නේ අන්තිම හටගන්න චිත්තක්ෂණයේ සියලුම කෙලෙස් වලින් තොර එකක් වෙනවා කියන එකයි නිවනේ පිරුණා කියන්නේ ඒකයි අවසාන චිත්තක්ෂණේ රාගයේ අංශු මාත්‍රයක්වත් නැත්නම් ද්වේෂයේ අංශු මාත්‍රයක්වත් නැත්නම් මෝහයේ අංශු මාත්‍රයක්වත් නැත්නම් ඒකට කියනවා පරිනිර්වාණ චිත්තක්ෂණේ. නිවනින් පිරි චිත්තක්ෂණේ කියන්නේ ඒකයි. එන්නේ එයා තමයි පිරිනිවන් පාල කියලා ඔය කරන්නේ. අර අර අතන උපන්න කෙනා. එයා ওই ටික කරගන්න බැරි වුණොත් එහෙම. විපාක කෙලවරටම ගිහිල්ලා. අවසාන චිත්තක්ෂණේ පහළ වුණාම අස්මී මානේ රාග මාත්‍රයේ තියෙනවා. හැබැයි මතු එකක් නිෂ්පාදනය කරන ශක්තිය නැති නිසා මතුවර එකක් හැදෙන්න විදියක් නැති නිසා එයා ඒකින් වතුර ඉන්නත් බෑ. පිරිනිවන් කියන වචනේ දන්නේ අන්තිම චිත්තක්ෂණේ මේ රාග දේශ මොහ සම්පූර්ණ ක්ෂය නොකරම නිසා ඒ චිත්තක්ෂණේ පිරිනිවන් නෙවෙයි. පිරිනිවන් කියන්නේ ඒක චිත්තක්ෂණයක්. රහත අරිහතුන් වහන්සේගේ අන්තිම චිත්තක්ෂණයයි පිරිනිවන් චිත්තක්ෂණේ. පිරිනිවන කියන්නේ ඒකයි. ඒ චිත්තක්ෂණයෙන් යන පිරිනිවන් පෑමෙන් පස්සේ தত্ত্বය. පිරිනිවන් පෑවට පස්සේ தত্ত্বය කතා කරන්න වචන නැහැ. වචනපත ඉක්මෙව්වා. ලෝකේ යමක් නැහැ එයින් එහා தত্ত্বය ගැන කතා කරන්නේ. ඊකුත් පිරිනුවන් පෑ බුදු පියාණන් වහන්සේලා නැනම් මේ අරිහතුන් වහන්සේලා යම් රූපයකින් පනවන්නේ පනවා නම් එවඳු රූපයක් නැත්මයි යම් වේදනාවකින් පනවන්නේ පනවා නම් එවඳු වේදනාවක් නැත්මයි යම් සංඥාවකින් යම් පනවන්නේ පනවා නම් එවඳු සංඥාවක් නැත්මයි යම් සංඛාරයකින් පනවන්නේ පනවා නම් එවඳු සංඛාරයක් නැත්මයි යම් විඥානයකින් පනවන්නේ පනවා නම් එවඳු විඥානයක් නැත්මයි එහෙනම් පංචස්කන්ධයෙන් පනවන්න විදිහක් නැහැ පිරිනුවන් පෑමෙන් එහාට ලෝකයෙන් විතරයි එහෙනම් ඉන් එහා එක්කෙනා ගැන කතා කරන්න වචන නැහැ ලෝකේ. අවිෂයයි. ලෞකික වචන නැහැ. දැන් ලෞකික වචනේ පිරිනවන් පානවා කියපු ගමන් අපි හිතා ඉන්නේ චුතගුණ රුණහතේගේ අවසාන චුත්ති චිත්තයෙන් පස්සේ රුණහතේ පිරිනවන් පාලා කියන. පිරිනවන් පාලුවා කියන කීව අපි හිතා ඉන්නේ ඊට පස්සේ කතාවක් ගැන. පිරිනවන් පෑමෙන් පස්සේකට පිරිනවන් පානවා කියන්නේ මුල මුලාව. පිරිනවන් පානවා කියන්නේ රහතන් වහන්සේගේ අන්තිම චිත්තක්ෂණයටපත් වෙන එකයි. අන්තිම චිත්තක්ෂණය ඉක්ම ගිය ගමන් පිරිනවන් පෑමෙන් එහාට ගියා. අනේ පිරිනුවම් පානවා කියන්නේ ඒ චිත්තක්ෂණේ. පිරිනුවම් පාන කෙනාට තියෙන්නේ. පිරිනුවම් චිත්තක්ෂණ දෙකක් නැහැ. පිරිනුවම් පිරිනිවන කියන්නේ සෝපදි ශේෂයේ ඉතුරු වෙලා තිබුණ අන්තිම වෙනකම්. මේ ජීවිතේ දිනා කොරන් එකක් තිබුණා. අන්නේ අස්මීමානය දුරු කර ඉවර වුණා. බඩගිනි වෙනවා. අස්මීමානය දුනායි බින්ද පාත කරන්න වෙනවා. පිපාසය එනවා වතුර බොන්න වෙනවා. දැවිල්ල එනවා. ප්‍රතිකර්මයක් කරන්න වෙනවා. ආසාවෙන් නෙමෙයි. කාගේ දේශමෝ හිතන්නේ නැහැ. නමුත් වැඩිය කරන්න වෙනවා. ඔන්න ඔය ටික කරන්නේ ජීවිතේ තියෙන එක. ඒ ජීවිතේ අවසාන චිත්තක්ෂණයට ගියාට පස්සේ ඉන් එහාට ජීවිතේට කරන්න දෙයක් නැති නිසා ඒ ටික උනහතක නෑ. ඒ නිසා ඒ ටික තියුණා තමයි රාගක්ෂේ දේශක්ෂේ මොහොතේ සර්ව සම්පූර්ණයෙන්ම ඉවරලා අර උපා ශේෂ වෙච්ච උපාදානෙ ඉවරේ නෙදෙන්නේ. ආය උපාදානය කරගන්න ඕන කමක් නෑ. ඒ අන්තිම චිත්තක්ෂණේ ඒකේ නිදා. ඒක කියන පිරිනිවන් චිත්තක්ෂණේ. නෑ දැන් උන්වහන්සේට එහෙම ඕනකමකුත් නෑ. අරිහත්ත්වයටපත් වුණා කියන්නේ ඇති කරන්න ඕන කමකුත් නැහැ, තියෙන එක නැති කරන්න ඕන කමකුත් නැහැ. ධර්මතාවයෙන් එන්නේ කවද? එදා වෙනකන් උන්වහන්සේ නිහඬව ඉන්නවා. උන්වහන්සේට ඕනේ නැහැ දෙකම. දැන් මට ජීවිතේ නැති කරන්න ඕනේ මොකටද? ඒ කරදරයක් කියලා මට ආසාවක් නිසා. ඒකත් එක්තරා විදිහේ බැඳීමක්. කරදරේ ඉවසන්න බැරි කිව්වා. නේ ඒතර පුළුවන් ආයු සංකාරය බලන්න. හේතුවක් උන. තමන්ගේ ඕනකමකටවත් අවිද්‍යාව දුන්නා නිසා නෙමෙයි. ලෝකානුකම්පාවෙන් යම් කෙනෙක්ගේ ආරාධනාවක් කළොත් උන්වහන්සේ ආරාධනා පිළි අරගෙන ඔන්න වඩනවා අයිස්ථාන කරනවා ඈ සතරපතිපට්ඨානේ වඩමින් ඔව් ගායනානවා බුද්ධකාරයේ ඔව් දැන් ඊ අවස්ථාව වෙනකොට මැරෙන්න දැන් අපි තුන් කය මැරිලා ඊට පස්සේ හිත මැරෙන්නේ. දැන් බෙල්ල කැපුවාට සූක්ෂම කය බෙල්ල කමන්න අපිට බෑ. අපි බෙල්ල කවන්නේ මේ මස්ලේ කයි. සූක්ෂම කය මැරිලා නෑ. ඔව් ඒ සූක්ෂම කයටයි ඇහෙන්නේ. බුදුරන් වහන්සේගේ දේශනාවක් අහනවා. ආපු වෙලාව සාමුකාන්තික දේශනාවක් අහලා තමයි මේ මැරෙන්න ඉස්සෙල්ලා පිරුණා පාන. හරි හතරවත් තියෙන්නේ. නිකම්ම නෙමෙයි. මේ මාරය ඇවිදිලා නැතන් ඉල්ලා හිටියේ. බුදුරන් වහන්සේ කියා හිටියා බෝධික හාමුදුරුවෝ වෙන කල්තියා. මරණාසන්න මොහොතේ පිරුණා පානවා කියලා. දැන් මේක මාරය දන්නවා. මගේ ලෝකේ එකෙනෙක් ඈත් වෙනන්නේ දැන් මෙයා බෙල්ල කපා ගත්තොත් මැරෙනකොට පින්නවා පානවනේ කොහොමයි තව ටිකක් තාලදී මැරෙන්නේ නැතුව හියෝ තව ටිකක් කල් ඉන්නවනේ කොහොම හරි පින්නවා පාව නතර කරන්නවට පුළුවන් වුණා මම උත්සාහ කරන්න පුළුවන් එතකොටනේ ඒකට විරුද්ධ වෙන්න පුළුවන් කොහොම හරි නවත්ත ගන්න බලන්න පුළුවන් පින්නවා පෑවොත් මොනවා කරන්නේ ඒ නිසා තමයි ඔබ වහන්සේගේ ශ්‍රාවකේ බෙල්ල කපා ගන්නද අනිත් ස්වාමී එපා කියන්න කියලා ඉතින් ගිහින් කිව්වේ මේ මාරේ ඔබ වැඩක් ඔබ බලාගෙන මගේ ශ්‍රාවකේ අඥාන වැඩ කරන්නේ නැහැ සුසුතන සුසුදේ කරගන්න කියලා උන්වහන්සේ පිළිතුරක් දුන්නා එතකොට මොන මේ අන්තරා පරිනිබ්බාය කියන්නේ අන්න එහෙම එකනටයි. දැන් මේිට එහා ඒ මට්ටම නැගිටින්නේ නැති කෙනෙක් හිටියනම් උපහච්ච පරිනිබ්බායි කියලා කියනවා ඊළඟට උඩට ගිය කෙනා. ඒ කියන්නේ එයා ගිහිලා නම් උපදිනවා මේ අර අකනිටා බඹලෝ. ඒ අකනිටා බඹලෝ ගිහිලා නම් උපදුනාට පස්සේ ඉහළම තියෙන කෙලවර දිව්‍ය ලෝකේ බඹලෝ. සුද්ධාවාස පොළි. අන්න ඒක ගිහිලා උපදිනවා අර රූප රාග අරූප රාග දුරු කරන්නේ නැතුව හිටපු ප්‍රඥාවන්තයා. ප්‍රඥාධික බුද්ධලයා. එයා අවිහ අතාප සුදාස සුදාසී කියන උපදින හේතු යාර තිබුණේ නැහැ. ඒවා ඉක්මවලා. හැබැයි අකනිටා ඉක්මවා තිබුණේ නැහැ. අකනිටා බවලෝ අන්තිමට උපදිනවා. රූප රාග තියෙන නිසා. ඒ සංඛාරය වෙල ඒක උපදිනවා. එයාට කියනවා උපහච්ච පරිබ්බායි. අසංඛාර පරිනිබ්බායි. දැන් අසංඛාර පරිනිබ්බායි කියන්නේ මෙයා මේ සංඛාරයේ සම්පූර්ණ ඉවර කරලා තිබෙච්ච නැති තම පල්ලේ හයිරපු එක නා අනාගාමී කෙනාගේ ඒ තව සංඛාර තිබුණා. එතකොට සසංඛාර වෙලා ඉඳලා යම් මොහොතකදී මේ සංඛාරේ ගොඩනගන්න නැති තත්ත්වයටපත් වෙලා. පිරිනවම් පානවා ඊට මෙහා ලෝකවලදී. දැන් අවිහ අතප්ප සුදස්ස සුදස්සී වැනි ලෝකවල ඉඳලා. සංඛාර කෙලවර කරගන්නවා ඊට එන්නේ. ඊතර එයා පිරිනවම් පානවා යාර ඉන්න බෑ ඉන්හාට. නෑනේ. අන්න යාර කියන අසංඛාර පරිණ. අනික සසංඛාර පරිණිබ්බයි. දැන් එතනම එහෙම ඉඳලා. දැන් අපිටම අකන්ඨා බබලෝටත් ගියා. අකෙන්ට බඹලෝටත් යන්නේ අනු අනුපූර්ව කියන්නේ. අපි හිතමුකෝ අවි සුදස්ස ඒ ඉපදුනා නා. ඒකෙන් සුදස්සී ලෝකයට ගියා අකෙන්දා ලෝකයටත් උපන්නා ඊළඟට. හැබැයි ඒකේ සංකාරී දිනවා කාම රූප සංකාරී තව තියෙනවා. හැබැයි අකනිටාවෙන් එහාට යන්න ලෝකයක් නැහැ. එයා අවසානයේදී අරගෙන පස්චිම පරිගි චිත්තය අරගත්තාම සසංකාර පරිණිබ්බායි කියලා එතන ඉවර කරනවා. එතකොට උද්දං සෝත අකනිටගාමි. උද්දං සෝත කියන්නේ අවිහ ලෝකයේ ගිහි උපදිනවා. ඒකේ ආශ්‍රයල අදප්ප කියන ලෝකයට යනවා. ඒකෙත් ආවිස් වෙලා ඊට පස්සේ ආවි අතප සුදස්ස කියන ලෝකෙට යනවා. ඒකෙත් ඉඳලා සුදස්සී කියන ලෝකෙට යනවා. ඒකෙත් ඉඳලා අකනිට කියන ලෝකෙට යනවා. ඒකෙත් කෙලවර කළා නම් කෙලවර කරනවා. එයා තමයි උද්දාන්සෝත අකනිට ගාමි අනාගාමි කියන. එකක අරිහතුන් වහන්සේලා නෙමෙයි අනාගාමි කෙනා ගැන කියවෙන්නේ. අනාගාමි චත්තේ පස් ආකාරي යන හැටි. මේ ආර්ය වෘද්ධිය යනුවෙන් ආර්ය වෘද්ධිය යනුවෙන් හඳුන්වන්නේ කුමක්දයි හඳුනන්නේ. දැන් ආර්ය වෘද්ධි හතරක් ගැන පෙන්නනවා. දැන් ආර්ය මාර්ගයේ වැඩූ කෙනාට ලැබෙනවා ආර්යයන්ට පවතින හැකියාවන් හතරක්. යමක් ජරාව නම් පිළිකුල් නම් ලෝකයා පිළිකුල් කියලා සම්මත කරනවා නම් ඒකේ පිළිකුල් නොකර ඉන්න පුළුවන්. උන්වහන්සේට කිව්වද දැන් ඔය අසුචි කුඩ අරන් දාන්නකෝ. දාන්නේ කුඩ නෑ අතින් හරි අරන් දාන්න කිව්වා. කිසිම පැකිලීමක් නැතුව උන්වහන්සේට පුළුවන් ඒක අතින් අරන් දාලා ස්වභාවයෙන් අර ලෝක ධර්මයේ අකමැති නිසා අත හොදා ගන්න. හැබැයි පිළිකුලක් නෑ. ලෝකයා පිළිකුල් ගැන යමක් කරයිද ආර්යෝ පිළිකුල් නොකරයි. මෙන්න ආර්යයන් හම්බෙන 이르දිය. අප්‍රියාව නැති වෙලා යනවා. කි ඒ කැතයි කියන එක නැති වෙලා යනවා. ආර්ය සත්‍යයට පත් වෙනකොට ඇති ගුණය. මෙන්න මේක ආර්යයන්ට ලැබෙන ගුණයක් අනික් අයට මේක නෑ. අනික් අයට කැත දේ ප්‍රිය නෑ. කැත දේට අප්‍රියයි. අනික් අය. කැත දේ අප්‍රිය කරන්නේ නෑ. ආර්යත්වයට පත් වුණාම. මේක ආර්යත්වය. ඒවා ලෝකයා ප්‍රිය කරන. හොඳයි කියන දේවල්. ආර්යව ප්‍රිය කරන්නේ. දැන් සෑන් පවුලර් වගේ දේවල් ලෝකයා ප්‍රිය කරනවා. ඇඟ හැඩ වැඩ කරන ඒවා ලෝකයා ප්‍රිය කරනවා. ආර්යව ඒවා ප්‍රිය කරන්නේ. ඕක ආර්යයන්ට විසක් අනිකයිර ඕක කරන්න බෑ. ආර්යයන්ට පිටින දෙවෙනි ඉන්නේ. ලෝකයා පිළිකුල් නොකරන යමක් ඇද්ද? ආර්යව ඉවත් කරනවා පිළිකුල් කරනවා. පිළිකුල් කරනවා කියන්නේ අප්‍රිය කරනවා නෙමෙයි ප්‍රතික්ෂේප කරනවා. ලෝකයා පිළිකුල් කරන නොකරන සියල්ලෝම ආර්යෝ පිළිකුල් කරයි. සියලු සංකාරම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා වැටහිලා තියෙන නිසා. සියලු ලෝකයා පිළිකුල් කරන නොකරන ඔක්කොම තියෙන සියලු සංකාර ලෝකෙ. ඒක ඔක්කොම ආර්යෝ පිළිකුල් කරනවා. ඒ වගේම ඒකින් එන අවේද දැක්කහම විපාක දැක්කහම අන්‍යෝ ඒවට කටුකයි ගැටෙනවා. උද්දාමයට ඇලෙනවා, කටු විදියට ගැටෙනවා. ආර්යෝ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ලෝකයා ප්‍රිය කරන නොකරන සියල්ලකට ආර්යෝ පිළිකුල් නොකරයි. ප්‍රතික්ෂේප කරන්නේ. අන්න ඒ නිසා තමයි මැරෙන්න උනා මැරෙන්නේ නැත්තේ. මැරෙන්න හිතකුත් නැත්තේ ඒක. ජීවත් වෙන්න හිතකුත් නැහැ, මැරෙන්න හිතකුත් නැහැ. ඒ දෙකම ඉක්මෙව්වා. ඉතින් අරි හතන හතේට සිය දිවිහානි කරන්න ඕනෙත් නැහැ. ඉක්මනට මැරෙන්න ඕනේ නැහැ. තව ජීවත් වෙන්න ඕනේ. ඒ දෙකේම අදහස් දෙකේම හිත නැහැ. අනික හරි එහෙම නෙවෙයි ජීවත් වෙන්න හිතයි මැරෙන්න අකමැති. එහෙම නැත්නම් ඉවසන්න බැරි නම් මැරෙන්න හිතයි ජීවත් වෙන්න අකමැති. ඉවස ගන්න බැරි කම නිසා. ඔය ගැටීමයි ඇලීමයි දෙකම නැති කරපු ආර්යයන් වහන්සේට ඇලීම නැති නිසා ජීවත් වෙන්න ආසාවක් නැහැ. ගැටීම නතර කරන නිසා මැරෙන්න සියදිවි හානි කරන්න ආසාවක් නැහැ. බලාපොරොත්තුවක් නැහැ. අනිතොර ලෝකයා ඇලෙන ගැටෙන යමක් ගැටෙන සියල්ලම ආර්ය ප්‍රතික්ෂේප කරනවා. මෙන්න ආර්ය ඉරිදි හතර. ආර්යයන්ට මේ ගුණ හතරක් පිළිහිටනවා. සේක පරිහානිය යනුවෙන් හඳුන්වන්නේ කුමක්දයි පහදා දෙන්නේ. මේ සේකයා කියලා කියන්නේ අරිහත්ත්වයටපත් වෙන්න ඉස්සලා ඉන්න සෝවාන් සකෘදාගාමි අනාගාමි තුන් දෙනාටයි සේක කියන්නේ. අසේක කියන්නේ ශික්ෂණය කළා ඉවර කරපු කෙනාට කියනවා ශික්ෂණය කරන්න දෙයක් නැති නිසා අසේක. ශික්ෂණය කළා සම්පූර්ණ වෙච්ච රහතන් වහන්සේ. අනික ඇතව ශික්ෂණය විය යුතුයි අරිහත්ත්වේ කරා. අන් අරිහත්ත්වයේ ශික්ෂණය වෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි තුන් දෙනාට කියනවා සීක පුද්ගලයෝ. තව ශික්ෂණය වෙවි යන අය. අන්නේ සීක සීක ශික්ෂණය වෙන අයගේ පරිහානිය කියන්නේ. ලැබූ ලැබූ ඵලයේ පරිහානිය නෙමෙයි. ශික්ෂණේ වෙච්ච කෙනාට අප්‍රමාදව කටයුතු කළොත් හැකි ඉක්මන් කරලා ඉතුරු ඵල ලබන්න පුළුවන්. එයා ප්‍රමාදේලා ජීවත් වුණොත්. ඒ කියන්නේ ඒක සඳහා උත්සාහ නොකර ජීවත් වුණොත්. කාලය ගත කළොත්. අන්න එයාගේ පරිහානිය කියන්නේ මතු අනාගතේ ළඟදීම ලබන්න පුළුවන් අභිවෘද්ධියට පරිහානිය ඇති වෙන එකයි. ඒක ලැබෙන්නේ නැහැ පහු වෙනවා. පහළට යනවා කියලා අර්ථයක් කොහොමත් නැහැ. මේ මාර්ගඵලලාභියෙක්. ලැබුව ඵලයෙන් පිරිහෙන්නේ නැහැ. දැන් සෝවාන් වෙච්ච කෙනාට ඕනනම් පුළුවන් උත්සාහයෙන් වීරියෙන් ඕරකමින් මාර්ගය වඩලා දවස් ගණනකිනුත් හරි හතරේමපත් වෙන්නේ. අප්‍රමාදව කටයුතු කරමු. දින හතෙනුත් ඉතුරු කරගන්න පුළුවන්. නැහැද ඊට වඩා තව කාලෙකින් ඉවර කරගන්න පුළුවන්. නමුත් එයා ඒ ටික කරන්නේ නැතුව ඉන්න අවස්ථාවක් තියෙනවා. දැන් සෝවාන් වෙච්ච තැන් පටන් ඒ පුද්ගලයාට ඉතුරු වෙලා තියෙන කොටස් ටිකක් තියෙනවා හික්මවා ගන්න. සෝවාන් වුණා කියලා මේ අනුන්ගේ කයිවාරුක ගහ ඉඳලා හිටින් ඉන්න එකේ පාවෙලා නැහැ. සෝවාන් වෙලා තියෙනවා. සෝවාන් ඵලයේ තියෙනවා. හැබැයි ජනයා සමග එකතු වෙලා කතා බහ කරගෙන ඉන්න ආසාව ඇති වෙලා නැහැ. අන්න ඒක ඉක්මනට නැති කරගත්තොත් ගමන ඉක්මන. සමහර අය ඒවා කොම් ශික්ෂණේ වෙලා ඒවා අත්හැරලා හුදකලා විවේකී භාවයෙන් ගත කරලා විදර්ශනා වලවලා ඉඳලා ඉක්මනින් වැඩේ කරගන්නවා. යාට පරිහානියක් නැහැ ඉක්මනින් සම්පූර්ණ කරගන්නවා. සමහර කෙනෙක් ඒ වුණාට ඒකට කම්මැලි වෙලා. දැන් කොහොමවත් මට ගාණක් නැහැ කියලා අර ජන සංගණිකා කියන දෝෂය ඇති වෙන යාළුකම් මිත්‍රකම් පවත්ත පවත්ත ඉන්නවා. අනි යාලුකම් මිත්‍රකම් පවත්වන එක ආර්යයන්ට පරිහානිට කාරණයක්. ඒ කියන්නේ මතු අනාගතයේ මන නගා ගන්න තියෙන ආසන්න අප්‍රමාද අභිවෘද්ධියට බාධාවක්. ඒ ආසන්නව ලබා ගන්න තියෙන අප්‍රමාණ අභිවෘද්ධියට බාධාවන්ට තමයි කිව්වේ සීකයන්ගේ පරිහානිය. ඒක බාධාවක් විතරයි. හැබැයි බාධා වුණාට යනවත්තන්න බෑ. නම් සසර කාලයක් ඇය තව යන්න වෙනවා. ඒටි යන්න වෙන්නේ නැහැ. අප්‍රමාදව ඒටි ඉවර කරගත්තා. ඒකයි පරිහානිය කියන්නේ. බය සූත්‍රයට අනුව කාම බය වෛර පහෙන් මුක්ත නම් සෝතාපට්ටි අංග හතරෙන් යුක්ත නම් ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ කළේ නම් තමාටම තමා සෝවාන් බව කියාගත්ත හැකියි. ඊට පැහැදිලි කරලා දෙන්න කියනවා. දැන් මේ කියන්නේ මෙතන ඉන්න පුද්ගලයා පංච බය වෛර වලින් මිදිලා ඉන්නවනම් ඒ කියන්නේ පංච වෛර සහ බය කියන්නේ පංච දුස්චරිතය. අනුට වෛර දෙන බය දෙන කාරණා පහක්. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධවය කිරීම, බොරු කීම, මත්පැන් දීම. ඔය කියන කාරණා පහෙන් අනුන්ට වෛර බය දෙන්නේ නැති ඒවා මිදිච්ච කෙනෙක් වෙලා ඉන්නවනම්. ඒ වගේම සෝතාපට්ටි අංග හතරෙන් යුත් වෙනවා. බුදුරාණන් වහන්සේ කෙරෙහි නොකඩෙන නොසැලෙන විශ්වාසය. ධර්මයේ කෙරෙහි අතල විශ්වාසය, සංඝයා කෙරෙහි අතල විශ්වාසය, ශික්ෂාව කෙරෙහි අතල විශ්වාසය. ඔය හතරෙන් යුත් වෙනා කියනවා සෝතාපට්ටි අංග හතර. හතරෙන් යුක්ත වෙනවා. ආර්ය න්‍යාය දකින්න ප්‍රඥාව කියන්නේ පරිත්‍යාසමපාදේ. ආර්ය න්‍යාය කියන්නේ ඒකයි. අන්න ආර්ය න්‍යාය ප්‍රඥාව කියන්නේ පරිත්‍යාසමපාදේ දන්නවා. එයාට පුළුවන් ඕනනම් තමා සතර පාය වැටෙන්නේ නැහැ, ප්‍රේතයෙක් වෙන්නේ නැහැ. ඒතර ඒ වගේම යක්ෂ කොටසට වැටෙන්නේ නැහැ. කියන්නේ යක්ෂ මෙතන ප්‍රේත අසුර කොටසට වැටෙන්නේ නැහැ. තිරිසන් වෙන්නේ නැහැ. මේ සතර පාය උපදින්න මට හේතු නැහැ කියලා. ප්‍රඥාවෙන් යුක්තව දන්නවා නම් යාර කියන්න පුළුවන්. අර මුලින් කියපු හතර පහෙන්ද නැහැ කියලා කියන්න බෑ. ඒකද? දැන් බය වෛර නැති කරපු අය වෙන්නත් පුළුවන්. නමුත් සසර පුරුදු වලට අනුව සමහර අයට කරන්න ඉඩ තියෙනවා. වෙන්න ඉඩ තියෙනවා. මව මැරීම, පියා මැරීම, රහතන් මැරීම විතරයි පාණඝාතයෙන් සාධාරණ වෙන්නේ. අනිකා වෙන්න ඉඩ තියෙනවා. අර වෙන්න ඉඩ තියෙනවා. මේ සංසාරේ හුරු පුරුදු කරගෙන ආපු ගති තිබුණා නම් එකපාරට අයින් කරන්න බෑ. යාට ඉබේම වගේම කෙරෙනවා. ඒ වගේ විපාකයක් විඳිනකොට යට සතර පාපපත්තියට ලැබෙන තරම් චේතනා බලවත් වෙන්නේ. ක්‍රියාව වෙන්න පුළුවන්. ඒකේ තමයි හම්බුනේ ලෝභ සිතිවිල්ල ප්‍රශ්නේ. අන්න ඒකයි කියන්නේ. දැන් ලෝභ සිතිවිල්ල කියනකොට ලෝභ කියන වචනේ අපි ගන්නකොට මේ දැන් රාගයයි ලෝභයයි කියන්නේ දෙකක්. රාගී දූෂ්‍ය පැතර ගියාමයි ලෝභ කියන එකට එන්නේ. දැන් ලෝභ කියන එකට ආවට පස්සෙත් ඒකේ අවිද්‍යාව කියන අවිද්‍යාව තුල ලෝභ කියන කොටසට එනකොට ඒ ලෝභ කියන කොටස ආපුහම පාප පැත්තටම දූෂ්‍ය වෙලා. චේතනාවේ දූෂිතාවෙන් එක්තරම් අවස්ථාවකින් පස්සේ තමයි පාප කියලා ගණන් ගන්න. අන්න ඒ මට්ටමින් එහාට චේතනාව තියෙන හැම හිතකම. ඒ ලෝභ චෛතසිකය වෙන්නේ. ඒ සමග බැඳුණු යම්කිසි ආකාරයක කහට ගැන්නුණු අවිද්‍යාවක් තියෙනවා. අවිද්‍යාව කියන එක හැම සත්වෙන්නම පොදු. අවිද්‍යාව කියන්නේ චෛතසිකයක් නෑ. අවිද්‍යාව හැමතැනම එදෙනවා හැම එකක් ගන්න අවිද්‍යාව සහගතයි මේ මට්ටමද. ලෝභ හිතේ අවිද්‍යාව තියෙනවා, ද්වේෂ හිතේ අවිද්‍යාව තියෙනවා, මෝහ හිතේ අවිද්‍යාව තියෙනවා. අලෝභ ආදී සමෝහිත තුලත් අවිද්‍යාව තියෙනවා. ඒවත් අවිද්‍යාවෙන් යුක්තයි. ලෝභ අවස්ථාව තුළදී දැන් මෙහෙම ඉන්නකො දැන් Tamante යම්කිසි දෙයක් ලැබෙනවා. අපිට මොකද මෙහෙම දෙයක්? දෙමව්පියන්ගෙන් හම්බ වෙනවා යම්කිසි දෙයක් පුතේ බැරි වෙන වෙලාවට අපිට බලපං. උඹට මං ගේ ඊඩමයි ලියා දෙනවා. ඉතින් බැරි වෙන වෙලාවට උඹේ පිළිසරණ බලාගෙනයි අපි උඹ කෙරේ විශ්වාසයක් තියලා මේ ගේ ඊඩමයි උඹට ලියා දෙන්නේ. ඔය ආදායම් ටික උඹට දෙන්නේ. අපිට දැන් ඕවා කරගන්නත් අමාරුයි. හැබැයි අපිට සලකපන්. අම්මයි තාත්තයි ඔහොම කියලා ඉලා ඉඩම ලියා දෙනවා පුතාට. පුතා ලෝභය. දැන් මොකද කරන්නේ? ආදායම් එයාගේ අතට හම්බ වෙනකොට ඒවා ඔක්කොම එයාගේ මඩිය හිර කරගන්නවා. අමාරු රෙදි කෑල්ලක් ගෙනත් දෙන්නේ නැහැ. ඔවා කන ටිකක් ගෙනත් දෙන්නේ නැහැ. අදින ගෙනත් දෙන්නේ නැහැ. අවශ්‍ය දෙයක් ගෙනත් දෙන්නේ නැහැ. සලකන්නේත් නැහැ. මොකුත් නැහැ. ඔකට විලා යනවා. ඔය තියෙන හැටි හිටපල්ලා. දැන් අරගොල්ල මොකද කරන්නේ? අනේ අපොච්චියේ කොච්චර විශ්වාසය ඇතියන්ද පුතාලා ඉඩම ලියා දුන්නේ ආදායම් ටික හදලා දුන්නේ. අපිට ඌ පොරොන්දු වුණා ඒ කාලේ බලනවා ඔක්කොම කරලා මට ඊඩබ්ලිව් ආදින්න ආදායම් ටික ලබා දෙන්න ඔක්කොම ලබා දෙන්න කියලා අපිට විශ්වාස කරලා උට දුන්නා අනේ අපිට වෙච්ච දේක හැටි අද අපිට වෙලාවට කන්න ටිකක් නැහැ ඉන්න දෙයක් නැහැ මොකුත් නැහැ බලන්නකෝ වෙච්ච දේක හැටි කියලා ඉතින් ලත වෙලා රෙවි ඉන්න දැන් හදේ ගිනින් අන්න ලෝභකම නිසා ගිනිපත්තු කළා දැඩි ලෝභේ අසාධාරණේ දැක්කේ නැහැ දැන් මේ ලෝභය මුල් කරගෙන එයා යුතුයකම් පැහැලා හරිනවා දැන් එයාට සිද්ධ වෙනවා ලෝභය මුල් කරගෙන දෙමව්පියන්ට ගිනි දුන්න පාපයට ගිනි විඳින තැන ගිහි උපදින්න. කොහෙද ගිනි තියෙන්නේ අපාගත. අන්න ඉතින් යනවා. දැන් සමහර කෙනෙක් ඉන්නවා. දැන් ඉතින් වෙන දිහාක ඉඳලා හිටන් ඇවිදින්න. අම්මයි තාත්තයි රවට්ටලා ඉඩම ගන්න හිතෙනවා. මොනවද ගන්න? පොලොස් මාළුව පොලොස් ඇඹුලක් එහෙම හොඳට හදාගෙන ගියා නම් එහෙම බත් මුලක් හදාගෙන ආයි නැහැ ඉතින් අම්මට තාත්තට උටුන කලඳුවා වගේ. පුතා ආවා. අනේ ඉතින් අපි ගැන නිතර බලනවා. පොලොස් මාළුව පොලොස් ඇඹුලක් එහෙම හදාගෙන ආවා. ඉතින් හදලා කියනවා. දැන් පොලොස් ඇඹුල වීදමක් ගියේ නෑ. අම්මා තාත්තා රවට්ට ගන්න හොඳ කැලලක් ඔය පොඩි වට හැවටෙන හින්දා. අර අද කතාවක් තියෙනයි ඌරු ගාතේලයි කාබෝතලෙටයි ඉඩවිවා කියලා ඉතින්. මේ ඕවර මිරිලා හිටපු සීයලා එලා ඉන්නකොට පුතු මොකද කරන්නේ ඌරු ගාතයක් අරගෙන කාබෝතලලා දිහා කරගෙන ඇවිදලා හිටා. ඕක දුන්නාට පස්සේ ඌට ඊට වඩා එකෙක් නෑ. ඉතින් ඔන්න දෙනවා සිසිල් වෙලා. සිසිල් වෙන්න ඕන දෙයක් නෙමෙයි හීතර කලේ. කපටි වැඩකින් හීතර ගන්න දැම්මා. හීතල ගණන් දාපේ කාලෙ මොකද වෙන්නේ? අර වැඩේ කරගෙන ඉන්නු කැත බලාතේ ඉන්නේ නැහැ සලකන්නේ. ගන්න තියෙන එකන් ආවා ගියා තමයි ඒ කාලේ. දැන් ඉතින් ගත්තා ඉතින් දැන් ඉතින් ඔන්න ඒකනේ උන්ගේ ඕනකම තිබුණේ ඕනියා කරගත්තා අනිය මට වෙච්ච දෙයක හැටි දැවි දැවි ඉන්නවා නෑ දැම හීතල ගන්න ඌරත් අපාය තියෙනවා හීතල අපාය ඌරත් දැවිලා කලනා මැරෙන්න එනකොට හීතල හුලක කවනවා වෙන පැත්තකින් මනෝ ලෝකෙට මේ මනෝ කයට දැයින්නේ මේක මේ පැත්තේ එක පැත්තේ වල ගින්දර පිච්චෙනවා ඒ පැත්තෙන් ගිනි එනවා අර පැත්තෙන් එනවා හීදල. දැන් මෙතනින් පැනලා දුවනවා. ඌ දන්නේ නැහැ මලා. මලා කියන්නේ ඉතින් මැල්ල ඉවරයි ඉතින් කය යනවා හීදල පැත්ත හොයාගෙන. යන්න යන්න පස්සෙන් පලනවා ගින්දර. එනකොට හීදල පැත්තේ කැගෙන හොයන්නේ යනවා. ගිහින් ගිහින් අන්තිම හීදල ගියාට පස්සේ අර ගින්න අතුරු දහන් වෙනවා. කර්ම ශක්තිය. ආපහු එන්න තේරෙන්නේ නැහැ. යන්න ඉන්න පාරක් මතකත් නැහැ. හීතල වයර ගිහින් වැඩෙනවා. ඒ අපායේ ඉන අදි හීතල ඉවසන්න බෑ. හීතල ගණන් දාන්න ගිහිලා කරපු අපරාධෙට සීතල අපාය දුක් විඳිනවා කල්ප ගන්න. උෂ්ණ අපාය වෙන සීතල අපායක් තියෙනවා. ඒක ගැහෙනවා ගැහෙනවා කොච්චර ගැහුණා පිළිසරණක් නෑ. තරන්න බැරි හීතලෙන් දුක් විඳිනවා. අනේ හීතල ගණන් දාන්න යන අයට කරපු අපරාධ වලට විපාකයි. ඔය අපාය හැදෙන්නේ නැහැ. මේ පරිත්‍යාසමපාදයෙන් දකිනවා මේ බඳු හේතුවර මේ බඳු ඵලයයි. අනේ පරිත්‍යාසමපාද දහම් න්‍යායයේ දක්නේද? දකින්න කියලා දන්නවා. ඉතින් මේ බඳු හීතල ගණන් දාපේ කරන්නේ මේ බඳු හීතල ඵලය හම්බෙන්නේ. මෙබඳු ගිනි දීප කන්නේ එබඳු ගිනි බලය හම්බෙන්නේ. ඒක අපායනේ. ඉතින් මම හීතල අපායට යන්න හේතුත් මල් ළඟ නැහැ. ගිනි අපායට යවන හේතුත් මල් ළඟ නැහැ. එහෙනම් මම කොහෙද අපාය යන්නේ? මං අපායෙන් මිදිලා. යම් දුසිරිතක් නිසා ඔළුව පාත් කරගෙන කොන්ද පාත් කරගෙන හැංගිලා පැනලා දුවන්න වෙනවා නම් සමාජයේදී. තිරස් හතර යන්න වෙනවනම්. අන්නේ බඳු වැඩ පිළිවෙලට කියනවා තිරච්ඡාන වැඩ. සමාජ සම්ප්‍රදායන්ට විරුද්ධව දුස්චරිත කරලා හැංගිලා යන්න ඇකිල්ලා ඉන්න වෙලා තියෙනවනම්. හැංගිච්ච උපත්ති ඇකිල යන උපත්ති කොන්ද නමාගෙන යන උපත්ති ලබන්න හේතු වෙනවා. තිරසං උපත්ති සහ වකුරු උපත්ති. නයි පොළොංගු වගේ වකුටු වෙලා උණ්ඩු වෙලා ඉන්න උපත්ති. මගේ ඒ බඳු වැඩ නැත්නම්. ඒ බඳු තැනක උපදින්න සාදී පහළින් කොහොමද? සංකාරේ නැද්ද? අන්න පරිත්‍යාසමපාදී මේක තියෙනවා. කැමැත්තේ යමකට බැඳුනොත් පතියට සමානයි. පටිච්ච සමුප්පාදයි. ඉච්ඡ කියන්නේ කැමැත්ත. පටි කියන්නේ බැඳෙනවා. කැමැත්තට බැඳෙනවාම සමයි උප්පත්තිය. ඕක වෙනස් කරන්න කාටවත් ඔක ධර්ම න්‍යාය කියන්නේ ඕක. මේ ඔය ධර්ම න්‍යාය දැක්කනම් හරියට විද්‍යානුකූලව. දැන් කොහොමද ඉතින් අපි හිතෙන් යන්නේ? අපිටම බලාගත්තනේ කාටවත් මේක බලන්න පුළුවන්. මගේ හිතේ තියෙන කොහේ කවුරුවත් දන්නේ. අර පොරොස් හැමුල අරගෙන ඉතින් අම්මා තාත්තා බලන්න ඇවිදිනට ආගේ රත්තරන් අම්මියේ කියලා අල්ලගෙන ඉබල හැම පැත්තකින් තියෙනකොට ඔය ක්‍රියාවලිය දැකලා යන කියන්න බුණා උගේ හිතේ තියෙන මොකද්ද කියේ. උගේ හිතේම මේක තියෙන්නේ. මම මේ කපටිකම කරන්නේ මේ ඉඩම ගන්න මුන්දර වටන්න ගියා නම් දන්නේ අපේ හිතේ. බලයින් ඉගෙන වෙන්නේ. අනේ බලන්නක කොච්චර වයස සාරාංශ දරුවෙක්ද. අම්මා තාත්තලා ඔච්චර වයසලා හිටියා කිසි කැතක් වුණක් නැහැ. අල්ලගෙන ඉබින හැටි වලා ගන්න හැටි බේනවා නේද උස්සා ගන්න හැටි. හොඳ කරුණාවන්ත දරුවා. අනේ අපිට කොහොම දරුවෙක් වහම නම් වාසනාව. පැත්තක බලයින් ඉගෙන ඔහොම කියනවා. බලන මූතරන් ජලයේ තව ඉන්නවා. ඌ ඇයිදින් ඒ උස්සන්නේ මොකටද? අර වංචාව කළා ඉතින් උන්දර හවට්ටගෙන උන්දර ඉඩම් කැලගන්න යන්නේ. දැන් හිත දකින්නද කවුරුවත්? හැබැයි තමන්ගේ හිතන දන්නා මේ හීතල ගානක් දාලා දෙන්න ගිනි ගිරියා. මේක දකින්නවා. ඒක අනික් අයට දකින්න බෑ. ඒ වගේ පටිච්චසමුපාදයෙන් ආයෙන් Taman Taman ගැන දකින්න ඕනේ. අනුන් ගැන බලන්න නෙමෙයි මේවා තියෙන්නේ. ධර්මයේ තියෙන අනුන් හදන නෙමෙයි. Tamanට හැදෙන්නේ. තම Tamanට හැදෙන්නේ. දේශකයන් වහන්සේලා කරන්නේ ඔබට ඕන නම් හැදියම් බැයි නම් නිකහිට ඕන ධර්මයි. අය හදන්නලා හැදිලා හිටියොත් එයාත් වද වෙන්දිනවා. බැරි යෝකරන්න ගිහින්. ඒතර එයා තියෙන්නේ ධර්මයෙන් අහක. ඉතින් ධර්මදේශකේ අනු හදන බණ කියන්නේ කිව්වොත් එහෙම. හදන්න බැරුණාම එයා දැවෙනවා. එහෙනම් එයා ඉඳලා තියෙන්නේ ධර්මයේ තුල නෙමෙයි. උඹට හැදෙන්න ඕන හැදියා. නැහෙන්න ඕන එකත් උඹේ වැඩ. හැදෙනවා නම් මෙන්න ධර්මයේ. මෙන්න මෙහෙම කියව තමයි නැහෙන්නේ. කැමැත්තක් ඕන එකක් කරගෙන උඹේ වැඩක් ඒක. මගේ වැඩේ මං කළා. දේශනා කරන්න ඕන එක දේශනා කරා උඹේ වැඩේ උඹ ඕන එකක් කරලා. ඒක බමුණේක ඇදී බුදුරන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේ මේ හොඳ පැත්තක් ගැනම කියේ. වෙන ක්‍රමයක් නැද්ද ධර්මයේ තියෙනවා. එහෙම තියෙන ක්‍රම. මොකද්ද? මට ඒක කියන්නේ. බමුණ උඹට ඕන නම් ප්‍රාණඝාත කරපන්, උදව් දීපන්, ඒක වර්ණා කරපන්, ඒක ඇලි ගලි වාසය කරපන්, එහෙම කරන ඔබට ඔසවාගත්ත බාර බිම තියනා වගේ ඒ දෘෂ්ටිය ඉන්න ඔබට අපාගත වෙන්නේ. ඕනා කරපන්. බමුණ ඔබට නම් හොරකම් කරපන්. හොරවැර වංචා කරපන්. ඒ දෘෂ්ටිය ඒ ලබ්ධිය ඉඳගෙන ඒ කරන ඔබට ඒකාන්තයෙන් අපාගත වෙන්නේ. ඕනා කරපන්. බමුණ ඔබට නම් කාමීත්‍යාචාරය කරපන්. ඒක හොඳයි කියන දෘෂ්ටිය ලබ්ධිය ඉඳගෙන කරන ඔබට ඒකාන්තයෙන් අපාගත වෙන්නේ නෝ. ඕනා කරගන්න. බමුණ ඔබට නම් ඕතරම් බොරු කියපන්. ඒ ඒක හරි කියන දෘෂ්ටියක ලබ්ධියක ඉඳගෙන බොරු කියනවනම් ඔබට අපාගත වෙනවා ඕනා කරගන්න. ওই જાතියින් දේශනා කළා. ස්වාමීන් වහන්සේ කොයි පැත්තෙන් දේශනා කළත් ඒකෙන් අහක් වෙන එක අපිට හිතේනවා වෙනවා. ඔබ වහන්සේ කොහොමද දේශනා කළා විමුක්තියන්නේ මාර්ගේ වැදී? කියලා ප්‍රශංසා කළා යන්නේ. මේ බුදුරණන් වහන්සේ දේශනා කළේ නොකරන්න නෙමෙයි ඕන්නම් කරපන් හැබැයි විපාගෙ මෙච්චර. ඕන්නම් කරගන්න. ඒක උඹේ වැඩ. ඒක හාමුදුරනේ කියනවා මගේ මේ ප්‍රශ්න ටික මට කියා දුන්නේ නැත්නම් මම සිවුරු වෙලා යනවා. බුදුරණන් වහන්සේ යනවා. මහාන මම උඹට ප්‍රතිඥාවක් දුන්නාද? මගේ මේ ශාසනයේ මහාන වියන්. උඹගේ ප්‍රශ්න විසඳලා උඹට වාකිය මම බාර ගන්නවා කියලා මං කිව්වද? නෑ ස්වාමී. උඹ මට ප්‍රතිඥාවක් දීලා මම අනුමත කළාද? උඹට ඉතින් කිව්වද? මම මහනේ නම් මගේ මේ ටික ඉටු කරනවා කියලා එහෙම කිව්වද? මං අනුමත කළාද? එහෙමත් නෑ. ඉතින් උඹට ඕන නම් හිටපන්කෝ බලයන් ඵලයන්. මම මොකද? ඒක උඹේ වැඩක්. අනුබුදිරන්න හද ප්‍රශ්නයක් නෑ. දැන් අද කියනවාද එහෙම එකක්? එහෙම බෑ. අපි අල්ලගත්ත එකට මේ අපේ පක්ෂයට එකතු කරන්න අපි හදන්නේ බෞද්ධයෝ කියලා. ඊ යනකොට කෑ ගහනවා දැවෙනවා. ආපහාම උද්දාම වෙනවා. අපේ බෞද්ධ වල වැඩි කියලා. ගෙවිලා ගියොත් එහෙම අනේ අපි විනාශ වෙනවා කියලා දැවෙනවා. ඉතින් ඇලීමයි ගැටීමයි දෙක බෞද්ධකම. බුදුදහම තුල එහෙම ඒවා නෑ. උන්නා වරෙන් එපා නිකයි උඹේ වෙලා. යමක් දැනගන්න නම් දයano කම්පාය මට කරන්න ඕන හරිය. මෙන්න මේක කියලා කියලා දෙන එක. කරගන්නවා නම් කරගන්න එපා නිකයි මම ඕනේ. ඉතින් අපි එතන ඉන්න ඕනේ. බුදුරන් ආහතේ දරුවෝ හැටියට ඉන්න ඕනේ එතන. ඕක ඉක්මවුවොත් අපිට ගැටෙනවා. ඇලීමයි ගැටීමයි එනවා. අපේ කොරද හරිය උද්දාම වෙනවා. වැරදුනහම සංවේගී වෙනවා. ඉතින් ඒකෙන් හත්යා කටයුතු කරගන්න ඕන. කල්පස්ථායේ පාප කර්ම යනුවෙන් හඳුන්වන්නේ කුමක්දයි? බ්‍රහ්ම පුණ්‍ය කර්ම යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? මේ කල්පස්ථායේ කියන වචනයෙන් පෙන්වන්නේ මේ කල්පයේ පවතින කම්ම. නැත්නම් මේ ලෝකයේ පවතින තාකල්. ලෝකයේ හටගත්තාම හටගත්තා හටගෙන පවතිනවා, වෙනසෙනවා, වෙනසිලා පවතිනවා. ඒ අන්තකල්ප 20න් 20ට මේ මහා ලෝකයේ විනාශ වෙන ක්‍රමයක් තියෙනවා. හැදෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමයේදී ලෝකය හැදුනාට පස්සේ 20 අන්තක් කල්පයක් මේ ලෝකය හැදිලා පවතිනවා. මෙන්න මේ කාලේ තමයි මේ අනුසීව කියලා මේ ලෝකේ විද්‍යාමාන වෙන්නේ. ඔය මිනිසියෙක් යම්කිසි පාප කර්මයක් ඔය ආනන්තර පාප කර්මයක් කරපුවාම ඒ බුද්ධිරයාට කල්ප අවසානයේවත් මේක විනාශ වෙනකම්ම රවීතිය විනාශ වෙනකම්ම ගොඩේවක් නෑ. ඕක ගිහිලා ඒකේ උපදිනවා. ඊ අටමහා නරකයේ විනාශ වෙන්නේ කල්ප විනාශයෙන්. මුළු ලෝක විනාශයෙන්. ඈ ඔක්කොම විනාශ වෙනවා. ඒකත් එක වැළඳිනවා. අන්න ඒක වෙනසිරවල තමයි යාර සාහනයක් හම්බ වෙන්නේ. එතකම මේක ඉන්න ඕන. ඒ මිහා ආපහු වෙන්න කර්ම බලවේගය අධිකයි ආපහු වෙන්න බෑ. මේ විසියන්තා කල්පයක් දුක් විඳින කර්ම ශක්තිය ඒක හැදෙනවා. බ්‍රහ්ම පුණ්‍ය කර්මයේ අනුවෙන් හඳුන්වන්නේ බ්‍රහ්ම පුණ්‍ය කර්ම කියන්නේ දැන් ධානලාභීව කටයුතු කරලා ධානී ලබන්නා පුණ්‍ය ඵලයේ. එතෙන්ටපත් වුණ කෙනෙකුට බ්‍රහ්ම පුණ්‍ය කර්මය කියලා ලෞකික වශයෙන් තියෙනවා ඒ මාර්ගය. නිවන් දකින්න නිවන් මාර්ගයේ ගත කටියට තියෙනවා බ්‍රහ්ම කියනවා බුදු වියන්හතේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු නිවන් මාර්ගයට අවශ්‍ය කරන්නා පින්දහම් කරන කෙනාට බ්‍රහ්ම පුණ්‍ය ලැබෙනවා. ඒ කියන්නේ නිවනට හේතුකාරක වන පුණ්‍ය කර්මය ආර්යයන්ට ලැබෙනවා. ඒකත් බ්‍රහ්ම පුණ්‍ය කර්මය. ලෝකයේ තුල රූපාවචර අරූපාවචර බඹතල ලෝපදින්න හේතු වෙන්නා වූ කුසල් වඩනවා. එහෙනම් ලෞකික කුසල් නැනා පින් වඩනවා. ඒකෙන් ලැබෙනවා බ්‍රහ්මත්වයේ උපදින හේතු වෙන පින් කර්ම. ඒක බ්‍රහ්ම පුණ්‍ය වෙනවා. ඒක ලෞකික වශයෙන්. ওই දෙක තමයි බ්‍රහ්ම පුණ්‍ය කර්ම වෙන්නේ. ඒ දෙකෙන් වඩා බලවත් වෙන්නේ වඩා බලවත් වෙන්නේ ආර්ය මාර්ගය. කොතනින් ගිහින් බලවත් ආර්ය මාර්ගය. ලෞකික වශයෙන් බ්‍රහ්ම ලෝකයට යන අය පිළිහිමට වෙනවා වෙනවා. ආර්ය ආර්ය මාර්ගය යන අය පිළිහිමටපත් වෙන්නේ ආර්ය ධර්මයත් එක්කයි යන්නේ. ආර්ය ධර්මයත් එක්ක ගිය කෙනා යම් සංකාරයක් ගෙව්වා නම් නැවත ඒක හටගන්නේ නැහැ. ඔව්. හ්ම්. ඒ නිසා එයා ඉතින් ඉහර යනවා මිසක් ආපහු උද්දන්සෝත කිව්වේ ඒකයි. ඒක ආර්යයන්ට විතරක් තියෙන දෙයක්. වඩන ලෑස් වඩන ලද සික ඇති. තැනැත්තෝ හදිසියේ සිහි මුලාව මිය ගියද විශේෂගාමී වේ. ඔහුගේ සිතකය හැරදා ඉහළට ගමන් කරයි. හිත ඔහුගේ හිත කය හැරදා ඉහළට ගමන් කරයි. මහා නාම සූත්‍රයේ. මේයි විශේෂගාමි යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? දැන් මේකෙදි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. යම් කිසි ඥාන දැන් ශ්‍රද්ධාධික, වීර්‍යාධික, ඒ වගේම සතියධික, සමාධියධික, ප්‍රඥාධික කියන මේ සද්දයා, වීර්‍ය, සති, සමාධි, ප්‍රඥා කියන මේ පංචේ ඉන්ද්‍රියන්ගෙන් ප්‍රඥාධික පුද්ගල කොටසක් ඉන්නවා. මේ ප්‍රඥාධික කෙනෙකුට පුළුවන් කාගේ හරි මෙහි ආවල හරි කොයි ආකාරයෙන් හරි ධර්ම දේශනාවක් කරන හරියට බණක් අහන්න සැලසෙන වෙලාවක බණක් අහන්න ඉන්න. එයා හොඳ අවධානයෙන් ඉඳලා බණ අහලා තේරුම් ගන්නවා. තේරුම් ගියාට පස්සේ ධර්මඥානය පහළ වෙනවා. ලෝකේ යථාර්ථය මේකයි කියලා දකිනවා. මේ කියන බණ ඇත්තනේ කියලා වැටහෙනවා. මෙන්න මේ සතරේ වැටහිලා ඉන්න පුද්ගලයෙක් එයින් එහාට ඵලය ලබා ගැනීමට ක්‍රියාත්මක වෙන්නේ නැතුව අර පැරණි සිරිත් විරිත් පරිදි හිටව ආකාරයෙන් ජීවත් වෙනවා. ඔයයි කාලේ කතා කරනවා. දැන් ඔහොම කෙනෙක් මරණාසන්න මොහොතක් එනකොට ඔහු ලබාගෙන තියෙන ප්‍රඥාධික දහම් ඇහිීම තරම් වටිනා කර්මයක්. ඔහු කරලා අනිත් පුණ්‍ය පාප කර්ම අතර නැහැ. ඒක පළවෙනි. ඒක දෙවෙනි කරන්න බැරි නිසා. අර මරණාසන්න මොහොතක විපාක වශයෙන් ඒක ඇදිලා එනවා. එතෙක් කල ගිනිච්චර පාප ධර්ම වලින් නැහ දුස්චරිත එයා හිටපු හැදිච්ච ධර්මයන්ගෙන් අපාගත වෙන්න හෝ දුගතියට යන්න අවස්ථාවක් නැතුව. අර ධර්මයේ මුල් විලා හිටන් එතනින් ආසන්න කර්මයක් වශයෙන් ඒක ඇදිලා ඉදී. ඒකෙන් ඇදින් සුගතිගාමී වෙනවා. එතන ඒ කෙනාගේ කය බිම වැටුණාට අර කියන මනස යහපත්සේ ක්‍රියාත්මක කියලා ඉහළට යනවා කියන්නේ ඒකයි. ඒසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර බෙන්නේ අර සරකාණී සාකේ 80 අවුරුද්දක් රාවිලා ජීවත් වෙච්ච කෙනා ස්වර්ගයට ගියා කියවම අනිකයි ඔක්කොම hina හිට පටන් ගත්තානේ. ඕන තරම් වැරදි වැඩ කරපළා දුචරිත කරපළා බැරි වෙනට බෞද්ධ කවුත් වනාට පළයලා උගල කෙලිම යනවා ස්වර්ගයට ගියනම් hina හිට පටන් ගත්තා. දැන් එතන සිද්ධ වෙන්නේ තොන්න හොමද යා. එයාගේ චරිත ලක්ෂණයට බැරි වුණා. එයා වටහාගත්ත ධර්මාභෝධය දෙවෙනි කරන්නේ. දැන් බුදුරන් වහන්සේ දේශනා කරන ආර්ය ධර්මයේ තේරුම්ගෙන මෙත් වඩන කෙනෙකුට පංචකාමී ඇලී හිටියා. පංචකාමීට දෙවෙනි කරන්න බෑ ඒ ලැබු ඵලයේ කියලා. අන්න ඒ වගේ. එහෙනම් ඔහු කවදා හරි මරණාසන්න මොහොතක් වෙනකොට ඔහු වඩාපු අර ආර්ය ඵලයේ අර ශාසන මාර්ගයේ බ්‍රහ්ම ඵලයේ බ්‍රහ්මචාරී ඵලයේ ඒකම ක්‍රියාත්මක කියලා හිටන් ඔහු සුගතියට යනවා. ඔහු සුගතියට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා පුද්ගල නානත්වයේ විමර්ශනය කරන්න විවේචනය කරන්න සාමාන්‍ය පුද්ගලයෝ යන්න එපා කියලා තියෙනවා. මා හෝ මා වැන්නේක් හැර ඒ පුද්ගල විවේචනය කරන්න දක්ෂයෙක් ලෝකේ නැහැ කියලා පෙන්වනවා. බැරි වෙන්න හේතුව ඕකයි. මම දැකලා තියෙනවා සමහර අය හොඳ දේට පින්දහම් කරගෙන කාලය ගත කරලා අන්තිමට අපාගත වෙනවා. ජීවිතය තුල දුචාරිත කරමින් එහෙම ජීවත් වෙන කෙනෙක් අන්තිමට දෙවිලෝ යනවත් මම දැකලා තියෙනවා. ඒ වගේම හොඳින් හිටපු කෙනෙක් දෙවිලෝ යනවා දැකලා තියෙනවා. නරකින් හිටපු කෙනෙක් අපාගත වෙනවා දැකලා තියෙනවා. දැන් ලෝකයා මේ තීරණය දෙන්න ලෝකයා දන්නේ නැහැ සිවුම් තැන. ඒ නුවණ නැහැ. මේ නිසා මොකද කරන්නේ? පින් දහම් කරගෙන ඉඳලා හිටන් ඉන්න කෙනෙක්. සාමාන්‍ය දිවසක් ඇති කෙනෙක් දැක්කොත් එහෙම අපාගත වෙනවා. එයා නිගමනයකට බහිනවා මේ පින් වල විපාක නැහැ කියලා. පව් කර කර ඉරපු කෙනෙක් දිව්‍ය ලෝක යනවා දැක්කොත් එහෙම. පව් වලත් විපාක නැහැ කොච්චර පව් කරේ නැතු දිව්‍ය ලෝකෙ. එහෙම දකිනවා. එයා පින් වල පින් විපාක නැහැ පව් විපාක නැහැ කියලා දෘෂ්ටියකට මේ ලෝකෙ බැහැ ගන්නවා ඒ පුද්ගලෙන්ගේ අදහස වලින් කියනවා. අන්න ලෝකයා බහින නිගමන. දැන් අද උනත් ওই නිගමනේ ලෝකයා ඉන්නවා. ඉඳලා හිටන් අන්තිම මොකද කරන්නේ? අධෛර්යයත් වෙනවා. බැරිලා හයි පව් කරගෙන හිටපු කෙනෙක් ඉඳලා හිටන් මෙහා ගිහින් හොයලා බලනකොට එයා දිව්‍ය ලෝකෙ ගිහින් කියලා කොහොමද දැනගත්තේ ගුප්ත ක්‍රමයකින්. යකෝ ඔච්චර පව්කාරින්ද දිව්‍ය ලෝකෙ යන්න පුළුවන් අපි මොකටද මෙතන මේ මෙරි මෙරි පින් කරන්නේ? අපිත් පව් කරගෙන ඉන්නවා. එහෙනම් අපිටත් බැරිය දිව්‍ය ලෝකෙ යන්න. කොහොම නිගමනය කරනවා? අන පින් නැද අර නත් අර මේ පින් නැහැ පව් නැහැ කියන එකට බහිඳ හේතුව. නත්ති සුකර දුක්කටහනං කම්මානං පලං විපාකං මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටි ඒකට වැටෙනවා ඔකේ. සැප දුක් කර්ම වල ඵල විපාක නැහැ කියන්නේ නිකමෙන්න බහින්න හේතුව නිකම්ම නෙමෙයි බහින්නේ. එකක් තමයි දිවැසින් ওই ආකාරය දැකලා විපරීතය වැඩි කර ගන්න අදහස. සමහර කෙනෙක් තමන්ගේ වාසියට එහෙම ඥානයක් නැතුව ඉඳලා භෞතික අදහසක් ඇති කරගෙනත් ওই දිගට බහිනවා. ওই දෙකෙන්ම ලෝකේ සත්‍යය බහිනවා. පින් කරුවට පින් නැහැ, පව් කළාට පව් නැහැ කිය. ඔව්. අනේකයි කියන්නේ. ලෝකයා දන්නේ කරන එක ඵල දෙන එක මතු භවයේ ඵල දෙන්න කරන පාප කර්මයේ මතු භවයේ ඵල දෙන එක මේ භවයේ නෑ. මේ භවයේ ඵල දෙන යමක් කරලා නැහැ ඒක මේ භවයේ ඵල දෙනවා මතු භවයට නෑ. ඒ කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක වෙනස් වෙන්නේ නෑ. ආ පුණ්‍ය ශක්තියත් එහෙම ක්‍රම දෙකක් තියෙනවා. මෙලෝ යහපතට කරන එක මෙලෝ යහපතට හේතු වෙනා මතුවර වෙන්නේ. එකක්. තව එකක් තියෙනවා මතු යහපතට කරන එක මෙලොවට සිද්ධ වෙන්නේ නැහැ ඒක මතුවරටයි. ඒක මෙලොව සිද්ධ වෙන්නේ. ඉතින් ඕක වැරදි වැඩක් තියෙනවා. අන්න වැරදි වැඩක් ඒ වගේ. හොඳ පැත්ත නරක පැත්ත කරපු තියෙනවා. දැන් ඕක තේරුම් ගන්න බැරි සාමාන්‍ය ලෝකයා. අර පේන හරියෙන් බහිනවා දෘෂ්ටියකට. එහෙම බහලා අර වගේ දෘෂ්ටිගත වෙලා ඒක කතා කියනවා. ඉතින් ඒකයි වරද්ද ගන්න තැන්. ඉතින් ඒකින් තමයි මොකද ඔච්චර පව් කරන එක අපූර්ව මාලිගාවක් ගියක් එහෙම අදාන ජීවත් වෙන උට හෙනත් නෑ. කාර්යයේ උතර ගත්තාන් ඊ පෙරින්ද. අපි තමයි මේ ඔක්කොම පින් දහම් කරනවා. බෝධි පූජා තියෙනවා. අපි තමයි ඔක්කොම නරකට ලීඩ වෙලා අරු කකුල කැඩිලා. ඔක්කොම කරුමේ අපිට තමයි මොන පින් පව් දොයි. ඔවා බොරු කතා. අන්න බහිනවා තර්කෙට ගිහිල්ලා. වැසියෝ තියෙන්නේ. සංසාරයේ කරන ලද්දාව මහා පුණ්‍ය කර්ම තියෙන අය ඒ පුණ්‍ය විපාක භුක්ති විඳිනකොට හැබැයි පුරුතඥ නිසා ඒකේ ඒ සැපෙන් ලැබිච්ච සම්පත්තියෙන් උද්දාම වෙලා හිටා. එයා බහින මොන පින්ද ඒවා අපිට වැඩක් නෑ. අපිට අඩුවක් ඉන්නේ නෑනේ. ඔය පේන්නේ උඹලා පින් කරන උඹලට වෙලා තියෙන හැටි. උඹලාගේ මාර්ගේ නේ මගේ මාර්ගේ හරි. අර දෘෂ්ටිය කර බහිනවා. බැලලා දුස්චරිත වූ පාප දෘෂ්ටිය හරි කියන නිගමෙන්ට බහිනවා පෙර විපාකය භුක්ති විඳිනකොට මේක පේන්නේ නැති නිසා. හැබැයි ඒ දුස්චරිතයේ පාපේ මතු භවයට විපාක වලට හැදෙන එක. ඌ මතු භවයේ කියලා උපදිනකොට ඌට මතක නැහැ මෙදා වෙච්ච සිද්ධි. අනේ මට මොකද මේ වෙන්නේ කියලා එදාට දුක් වෙනවා. සමහර එදාට එයාත් හොයන්න යනවා පිළිසරණ හොයාගෙන අරවපත. එදාටත් එයාට මොකද වෙන්නේ? අර එයා දුන්න දෘෂ්ටියේ જાතියෙම එක කියාර දෘෂ්ටියක් දෙනවා. ඕවා කළා හරියනද බං? දැන් බලහකෝ මාමා. අර අනුන්ට දුන්න වල යටම කැපෙනවා. ඒතර මොකද වෙන්නේ? ඇත්තනේ ඉන්න. ඕවා කළා හරියන්නේ මංකොල්ල කාලා හරි කවන්නේ මාත් හැදෙනවා කියලා පයින්නවා සාසරයක් අර කුණු ගොඩට. බැසතර පස්සේ අපාගත වෙන්න වැඩ කරගන්නවා. අනේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ මේ ධර්මයේ කියන එක හැඟවිලා තියෙන එක හරි අමාරු මිනිසුන්ට තෝරා ගන්න. තර්කවාද වලින් ධර්මයේ දකින්න බෑ කිව්වේ ඒකයි. සෝතාපන්න වූ ආර්යෙකු භාවනාව කළත් සිදු කර ඒ නවතා දැමුවහොත් එතුමන්ගේ සමාධිය හා මාර්ගඵලයේ පිරිහේ. මාර්ගඵල කොහොමත් පිරිහෙන්නේ නැහැ. මාර්ගඵල සමාධියක් තියෙනවා ඒ ඵල සමාධිය පිරිහෙන්නේ නැහැ. හැබැයි බාහිර වඩන සමාධිය තියෙනවා. බාහිර වඩන සමාධිය වලට ආහාරය අඩු වුණොත් ආහාරය හිඟ වුණොත් ඒක පිරිහෙන්න පුළුවන්. ඒක ලෞකික සමාධියක් නිසා. දැන් සෝවාන් වෙච්ච කෙනෙකුට ඒ උලන්න පුළුවන් අනිත් ධානයක් වඩනවා බලන්න. ඒක පාඩුවක් වෙන්නේ. කසින භාවනාවක් කරන්න පුළුවන්. සෝවාන් වෙච්ච කෙනා ඒක වැළුවත් එතනින් හරිය ගියාට පස්සේ ආපහු වෙන්නේ. ඒ නිසා මොහොතක් උස්මක් ගෙන පාතරට තරම් වෙලාවක් ආපෝ කසිනේ වඩන කෙනා තේජෝ කසිනේ වඩන කෙනා මේ දානෙත් නායකාරීක් නෙමෙයි කියලා දේශනා කළා. හැබැයි ආරේ ආර්යගේ භාවනාවල යම් කිසි ආකාරයෙන් කාමාචර ඉක්ම ගියා නම් නැවත කාමාවචරයට බහි නැති නිසා ඒක වටින්නේ ආර්යයන්ට. හැබැයි අනාර්යයන්ට ඒක හරියන්නේ නැහැ. අනාර්යව බහිනවා කාලේ. ඒක නිසා අපහු වෙනවා. ඒකයි තියෙන වෙනස. ඉතින් එහෙම කසිනියක් වැඩුවොත් එහෙම. හැබැයි ඒක ආර්ය ඵලයට අදාළ එකක් නෙවෙයි, බාහිර එකක්. ඔව් ඒක කියවෙන්න පුළුවන් මොකද කාම සංකාරිය වලලා නැහැ සෝවාන් වෙන ඵලියෙ. ඔව්. ගන්න පුළුවන්. සතර උරුම තියනවා නම් සතර කරලා පුරුද්ද තියනවා නම් ඒ ඇයට નિરાයාසයෙන් මේ භාවනාවල් පහසුයි. එහෙම කරලා පුරුදු තියෙන යෝගීන් වශයෙන් හිටපු අය එහෙම ඇවිදලා ඉපදිලා ඉඳලා සෝවාන් වෙලා ඉන්නවනම් ඒගොල්ලන්ට ඒක පහසුයි. નિરાයාසයෙන්ම වගේ ලැබෙනවා. මේ ආර්යයන්ට මේ සියල්ලම අත්හැරලා නිවන මුල් කරගෙන කරන භාවනාවයි. ඔය ඔකට වඩා පහසුවේ වැඩිනවා. වැඩනට පස්සේ මොකද වෙන්නේ? අර ආපෝකචිනා තිබිය වැඩිනවා, තේදේ කසින ඒවත් નિરાයාසයෙන් වැඩිනවා. විපුල් ලෙස ලැබෙනවා. ඒවට මහන්සි වෙන්න ඕනේ. ඒක નિરાයාසයෙන්ම ලැබෙනවා. ඉතින් ආර්ය කෙනෙක් නිවන මුල් කරගෙන භාවනා කිරීම තමයි හොඳම ක්‍රමය. මොකද අනිකානේ මේ මොහොත පාසා නිවන මුල් කරගෙන භාවනා කරනකොට සමත වෙලා හිටන් ඒ වගේ ධානය වැඩිනවා වගේ. විදර්ශනා ප්‍රඥාව වැඩිනවා මොහොතක් ගන්න. ඒක සියල්ලමට දැහැන්න නොලැබුණා. විදර්ශනා ප්‍රඥාව වැඩි නිසා ඒ මොහොතකුත් අනිත් සියල්ලට වඩා වටිනවා. ප්‍රඥා බලවත්. නිවන මුල් කරගෙන භාවනාව කරනවා ධානය නොලැබුණා හෝ. ඒක ප්‍රශ්නයක් නෑ ඊට වඩා වටිනවා අර ප්‍රඥාව. ඒක භික්ෂුන් අස්සජී නැමැති භික්ෂුන් වහන්සේ නමක් කල්පිය කරන මොහොත වෙනකොට බුදුරන් වහන්සේ වැඩිලා අහනවා මොකද මහාන යැපෙන්න පුළුවන්ද සැනසෙන්න පුළුවන්ද හිත වික්ෂිප්ත කරන දෙයක් තියෙනවද? අනේ ස්වාමීනි ඇයි නැත්තේ? මගේ හිත මහා වික්ෂිප්තේ පත් වෙලා මේ මොකද හේතුව? සීලයෙන් අපවාද කරනවද? නෑ නෑ මට සීලයෙන් කිසිම අපවාදයක් නෑ. එහෙනම් මොකද්ද හේතුව? අනේ ස්වාමීනි මීට පෙර හුස්ම නොගෙන ඉන්න පුළුවන් සමාධියක් මට තිබුණා. හුස්ම නොගෙන ඉන්න සමාධිය කියන්නේ චතුර්ථ ධානය සමාධිය. ආසත් ප්‍රසවාස කරන වාතය කරන දවසේ නෑ. චතුර්ථ ධානය සමාධියලා සමාපත්තිය ඉන්නකොට. දැන් ඒක බෑනේ. ඒක පිරිහිලානේ. ඉතින් ඒක පිරිහුනේ ඇයි කියලා මට මහ ප්‍රශ්නයක්. මෙහෙම කියලා බුදුරණන් ආතයට කියනවා. ඉතින් මහාන ඔය සමාධිය මොනවා කරන්නද? ඕකට වික්ෂිප්ත කරගන්න නැතුව මෙන්න මේ ටික බලන්න කොහොමද වැටෙන්නේ කොහොමද මේ ඇහැ කොහොමද වැටෙන්නේ කන කොහොමද වැටෙන්නේ කියලා ඇහැ කන් දිව නාසය ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තන මේ අනිච්ච දුක අනත් වශයෙන් වැටෙන්නේ කනකොට. උන්වහන්සේ හරි හතරවත් වුණා. මේ බුදුරණ හදෙනවා. ඔබට සමාධියෙන් ඇති වැඩේ මොකද්ද දැන්? එහෙනම් ඔය සමාධිය ඕන කරන්නේ ඔකටද? ඉහාත්ම සුඛ විශ්නේ ජීවත් වෙන්නේ මේ ඉන්න කාලේ. ඒක තමයි ආර්යයන්ට අවශ්‍ය කරන ප්‍රධාන දේ. ඒතකොට කාම සංකාර ගොඩනගලා ඉවර කරලා තිබුණ නැත්නම් සමුච්ඡේදා ප්‍රහාණය කරලා තිබුණ නැත්නම් එයා බබලෝ ඉපදිනවා නැවත ආපහු එන්නේ. ඒ වාසිය තියෙනවා ධානයක් තිබුණොත්. ඉතින් ධානය වෙනයි ධාන සමාපත්තිය වෙනයි. ධාන සමාධියක් තියෙන්න පුළුවන්. කයේ තිබෙන අපහසුයක් මුල් කරගෙන ධානයට වඩලා හිටම මතු කරගන්න බැරි වෙලා ඉන්න පුළුවන්. ඒ වගේ බාධකයක් වශයෙන් කය පවතින නිසා. හැබැයි කය මැරලා යන වෙලාවක මනෝ කයෙන් අහක් වෙනකොට කය තිබිච්ච බාධක නැති නිසා ඒ මොහොතේම අර ධානය සම්පූර්ණයි. එහෙනම් මෙතනින් මැරෙනකොටම ධානය සම්පූර්ණලා ඉතින් කැරකිලා ගිහිල්ලා ඒ ධානයෙම ගිහිල්ලා බවලෝට යනවා ඔව් එයා ඉතින් විලා තිබුණේ ධානය පිරිහිලා නෙමෙයි කය දුර්වල නිසා ධානයට සමවදින්න බැරි කරනවා අන්න ඒකයි මේ කායික දුර්වලතාවය, ආහාරී දුර්වලතාවය, වාසස්ථානීය දුර්වලතාවය, ඉන්න පරිසරයේ දුර්වලතාවය හෝ බාහිර බලපෑම මේ සියල්ලම ඵල සමාපත්තියට සහ ධානය සමාපත්තියට බාධකයි. හැබැයි ධානයේ පිළිහිලා නෙමෙයි. බාහිර බාධකයක් නිසා. ධානී පිරිහිලා නම් බාහිර බාධක නැතුව තිබුණා ධානී නැගින්නේ. ධානී පිරිහිලා නම්. බාහිර බාධක වලින් වැහිලා ඉන්න කෙනාට එතන ධාන සමාපත්තිය සම්බන්ධින්න බෑ ඒ කාලේ. බාහිර බාධක බලපාන. දැන් මේ කාලේ වෙනකොට හුඟා දුරට එහෙම දේවල් බලපාලා තියෙනවා. ආහාර බාධක වෙලා තියෙනවා. මොකද ආහාරයේ රසය අඩුයි. පොඩි ආහාරයක් ගත්තාම මේ කය සංතරමේ වෙනේ කරලා ශක්තිය රඳවලා තියන්නේ නැහැ වැඩි වෙලාවක්. කාලා පෑදයක් යනට ආයෙත් ඇඟ පරණ නැහැ බඩගිනි. ආයෙ මොනවා හරි කන්න ඕනේ. මොකද කන ආහාරය රොඩු. ඒකේ ශක්තිය නැහැ. දැන් යම් යම් කාලා තියෙනවා ලෝකේ හොඳ කාලා. ඒ කාලේට බත් මිටක් කෑවනම් විශාල ශක්තියක් දෙනවා. ආහාරය පෝෂණය යුක්තයි. ඉතින් ඒ කාලේ ආහාරය ගත්තයි මේ කාලේ ආහාරය ගැනීමේ විශාල වෙනසක් තියෙනවා. දැන් ඒ නිසා මේ වෙලාවේදී අපි දැනගන්න ඕනේ අපිට සුදුසු දේ අපිම නිගමනය කරගන්න ඕනේ. Tamanට බාධක දේ තමන්ම දැනගන්න ඕනේ. අර එදා තිබිච්ච නීතිය රීති අද ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා අද බඩේ අමාරු හදාගෙන බඩේ තුවාල හදාගෙන ගෑස් හදාගෙන හාමුදුරුවෝ දුක් විඳිනවා. දවල් 12 පස්සේ ඇලතුරු ගියේ. නමුත් දකින්නේ නැහැ යථාර්ථය. එදා තිබිච්ච ආහාරයත් එදා තිබිච්ච පෝෂණයත් අද නැහැ. දේශනාවෙම තියෙනවා කලින් කාලයක වෙනස් වෙන්න හේතු. ප්‍රයෝග සම්පත්තිය දුර්වල වුණාම ප්‍රයෝග විපත්තිය හදාගත්තාම පුද්ගලයාට ගති විපත්තිය පහළ වෙනවා. ඒතර ගති ගති ලක්ෂණ දූෂණ දූෂ්‍ය වෙනවා. ඒතර ඉරහඳ කක්ෂයෙන් පිටපයින්නවා. වැහි වලාකුළු කාලගුණ දේශගුණ වෙනස් වෙනවා. අකාලේට වැහි වහිනවා කාලේට වහින්නේ නැහැ. සත්‍ය භෝග හරියට පියහෙන්නේ නැහැ. බාගෙට පැච්ච සත්‍ය භෝග දුර්වල පැච්ච සත්‍ය භෝග ගන්නා වූ අයට කායික ශක්තිය පිරිහිලා යනවා. උපදී සම්පත්තිය පිරිහෙනවා. උපදී සම්පත්තිය පිරිහිච්ච කෙනාට කායික රෝග ආබාධ හට ගන්නවා. ඒක බලපානවා. වේද වෙන්න මානසිකත්වයේ වරන්ද බැරි වෙන්නේ. ඉතින් දේශනායක තියෙනවා කියලා. ඔය ඒක විනාශයේ පැත්ත. ගති විනාශය නිසා වෙන්නේ පැත්ත. ඉතින් ආයි ප්‍රයෝග සම්පත්තියේ උපක්‍රමශීලිය පටන් ගත්තොත් ආයි ගති සම්පත්තිය හැරලා මිනිසුන්ගේ හිතවල හොඳ ගතිය එනවා. ඒතර ඉර හඳා එකක්සේ ගමන් කරනවා. ආයි වැහි වලාකුල් අවුව වැස්ස ඍතු දේශගුණ හරියට හරියනවා. නියම ඍතුර වහිනකොට කෘමිනාශක ඕනෙත් නෑ මොකුත් ඕනේ නෑ විසත් නෑ. සතිය භෝග හරියට පැහැෙනවා. පැහිච්ච සතිය භෝග වන්දකොට ඒක ආහාරය පෝෂණය තියෙනවා. ඒකෙදි මනසයි කාය ආයිසරය ශක්තිමත් වෙනවාම ආයි නිරෝගී. ඒතර ආයිසරය කර කායික ශක්තිය හොඳ නම් මානසික ශක්තිය වැඩි වෙයි. ඔක නේ මානසික ශක්තිය පිරිහින්න කායික ශක්තිය බලපාන ආකාරය. ඒක රටාවක්. ඉතින් ඒ වගේ කාලේ අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ. ඉතින් මේ කාලේදී මොනවද දුර්වලලා තියෙන්නේ? අපි දැනගන්න ඕනේ පෝෂණය තියෙන්නේ මොනවද? කය පවත්තන්න අවශ්‍ය ප්‍රමාණය මොකද්ද? පවත්තන සත්‍ය ඉක්මවා යන ප්‍රමාණය මොනවද ලැබෙන්නේ? ඒක තමයි කියන්නේ. ඒවාම ඒකනේ කියන්නේ කාලයට ගැලපෙන එකක් ගන්න කියලා. ඒකනේ කිව්වේ ඉදින් සංගතයේ මේ කැමති නම් කුඩාන කුඩා ශික්ෂාපද වහා තමන අවසර දෙනවා කිව්වේ හේතුවක් ඇතුවනේ. අනේ ඒකයි. නමුත් ඒක දකින්නේ නැහැ, ගන්නෙ නැහැ. අරකම උස්සගෙන ඉන්නවා. මේ බුද්ධ දේශාව විරුද්ධ වෙයි කියලා ගන්නෙ නැහැ. විරුද්ධතාවයක් නැහැ. මොකද බුදුරණන් හදේ වනුවත කළානේ. කැමතින අයින් කරන්න කියලා. ඉන් කැමති උනාට අයින් කරන්න එකක් නැහැ නම් බුදුරන් වහන්සේ එහෙම අනුමැතිය දෙන්නේ නැහැ. නරකක් වෙනවා. යමක් නිසා අවලක් වෙන දේක් බුදුරන් වහන්සේ අනුමත කරන්නේ නැහැ කවදාවත්. නේ යමක් නිසා අවලක් නොවෙනවා නම් ඒක අනුමත කරනවා. මේ මතු කාලයේදී මේ කුඩාණු කුඩා ශික්ෂාපාද බහ තබන්න අවසර දෙනවා කිව්ව අවලක් නැති වෙන හින්දා. අවලක් තියනවා නම් එහෙම දෙන්නේ නැහැ. නැවත ඒ අවලක් ඒ ඒ අනුමැතිය ගන්නේ නැතුව අයි බුදුරන් වහන්සේ කිව්ව එකම කරනවා කිය නොකිව්ව එකක් කරනවා. දේශනා කළේ කරනවා. අර පැරණි එකම අරයි යනවා. එතන හරියන්නේ. මේ නුවණින් තේරුම් ගන්න ඕනේ. ඉතින් ඔය වටින් අර ලෝක සම්මත කරගත්තාම සම්මතවලින් සිල්දු සිල් වන්නවා. පින් පව් හොයනවා. මේ සම්මත කකා ඉන්නවා මිසක් යථාර්ථයේ දෙන්න බෑ. ඒකයි වෙලා තියෙන්නේ. ඒක දකින්න ඕනේ. යමක් ඇසුරු කරනකොට කියනකොට කරනකොට හිතනකොට ඒකෙන් රාගයට ද්වේෂයට මොහොතට හේතුනා නොකරන්න. රාගක්